අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ඉදිරිපත් කළ තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් කිරීමේදී මූලික කර්මස්ථාන අරමුණ පරහන් ඇතුලේ පාදවල චලන තුල සිත යොමු කරගෙන යාමේදී යම් වේලාවකට පසු පාදවල චලනය පිළිබඳව මෙනෙහි කිරීම නොදැනී ගිය බවක්ද මූලික කර්මස්ථානය දියාරු වී ගිය බවක් මාහට දැනිනි නැවත සිත විමසා බැලීමේදී සිත ඒ තුල හොඳින් බැසගෙන ඇති බව දැනිනි. මෙවැනි අවස්ථාවක කෙසේ පිළිපැදීම සුදුසුද? කරුණාකර පහදා දෙනසේක්වා. මේක එකයි සිහිපයි සීකනවා නෝනේ මේ මෙනෙහි කිරීම නොකිරී යනවා කියන්න බෑ මොකද මෙනෙහි කිරීම කියන්නේ සචේතනිකව කරන දෙයක්. ඉතින් ඒ නිසා ඒක නොකිරී යනවා නම් නොකර සිටීමක් නමුත් සක්මන ඉබේ සිද්ධ වෙන එක නම් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට තේරෙයි මේක ලියන්න පුළුවන් මෙනේ කිරීමක් අවශ්‍ය නැතුව ගියා කියන එක. මෙනේ කිරීමක් අදාළ නැහැ. හොඳට සක්මන වෙනවා පේනවා. ඒකත් බොහොම නිසිනින්ද පේනවා. අපි කියන්නේ gediya pitin ඇවිදිනවා. gediya pitin ඇවිදින මම දන්නවා. මෙනේ කිරීමක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ගෝයන් කපුවට පස්සේ හරක් ටික නිසිනින්ද කනවා. ඉපනෙල්ලත් කනවා, නීරෙත් කනවා, වනාතෙත් කනවා. මේ ගොපල්ලා එච්චර දඟලන්න ඕනේ නැහැ. අස්සන්නේ ලලන්න ඉස්සලා නම් දඟලන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවක ඉබේ යන්න අරින එකෙන් තමයි මේ විමුක්තිය ලැබෙන්නේ. ඒකෙන් තමයි නිදහස ලැබෙන්නේ. ඉසර මෙනෙහි කරමින් කීකරු කරගත්ත හිත දැන් මෙනෙහි නොකරම අනායාසයෙන් අරමුණේ හිටලා තියෙනවා. ඒකට මෙනෙහි නොකිරීම නිසා අනායාසයෙන් අරමුණේ හිටීම නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. දැන් මං කිව්වා ආහන தත්ත්වයට අවිල්ලා තියෙනවා සක්මන. ඉතින් මේ වගේ දවස් කීපයක් දත් මැදලා බලන්න සීයෙන් යුක්තව ටික දවසක් යනකොට දත් බුරුසු අතර ගන්නකොටම ඉබේම Tamanට සීය පීටන්න පටන් ගන්නවා. මේක මං කිරුවේ එතනින් මං පටන් ගත්තා. ඒකයි මම මේව කියන්නේ. මට කවදාකවත් ඉඳගෙන ඉන්න වෙලාවක් හම්බුනේ නැහැ. කවදාසක් මං කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. තදවල අධ්‍යාපනය කර කර ඉන්න වෙලාවක් හම්බුනේ. ඉතින් කියනකොට ඒ ශාන්ත කිව්වා ඒක සාධාරණයි. මං කවදාකවත් ඉඳගෙන ඉඳලත් නැහැ. ලක්මන් මළුවක් දැකලත් නැහැ. දත්ම දිනකොට තනියමනේ කරන්නේ. ඇත්තටම ලින්දර ගිහිල්ලා බාල්දියෙන් වතුර යන්නේ අඟුරු කෑල්ලක් කාලා දත්ම දිල්ල කරන්නේ කාලේ අපි. ඉතින් එතකොට මේ මූණ වතුර බාල්දියට මූණ නැමෙනකොට දත්මැදලා වතුර ටිකක් දාගන්නකොට ඉබේ මේ කටයුත්ත වෙනවා. සතිය පිළිබඳව අභ්‍යාසයක් නැත්තම් කාල පරිච්ඡේදයක් ලැබෙනවා. වැසිකිලි කැසිකිලි කරනකොට. මම අනිවාර්යයෙන්ම උදකලා ස්ථාන වැසිකිළියට ගියා වාඩි වුණා මල පහ වෙනකොට මූත්‍රා කරනකොට දුර බලන්න. එතකොට ඔය සක්මනේදී වගේ මේ ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔය මල බද්දේට ප්‍රධාන උත්තරෙත් එච්චරයි. ආතතිගත හිතකින් යන්න ගියොත් මල බද්දේ. වජිරාම වජිරාම හිටපු ඒ වජිරඥාන ස්වාමීන් වහන්සේ ගොඩක්ම රචනා ලියලා තියෙන වැසිකිළියද ගැන. ඒ ස්වාමීන් වහන්සේට මල බද්දේ තියෙනවා. වැසිරි ගෑම් පැය හතරක් විතර වාඩි වෙලා ඉන්නවා. ඉස්සර මේසයක් තියාගෙන පුදුම කවිතෝගයක් එළියට එන්නේ අර කක්ක පිට වෙනකොට. సౌందర్యාත්මකම තැන. ඉතින් ඒ නිසා පිටරටවල වැසිකිළි වල සුදු කොලේකුයි පැන්සලකුයි එළලා තියෙනවා. මොකද අර කක්ක පිට වෙනකොට පුදුම අදහස් එනවා. ලියලා තියෙනවා. අපිට ගණන් කියන්නේ ජයවර්ධන කියලා කතෝලික සර් කෙනෙක්. අන්තිම දක්ෂයි. හැබැයි ගණන් බැරිය වුණ බුදුම තරහයි. එන්නේ උදේට ඩ්‍රෑම් එකක් විතර දාගෙන. ඉතින් අපිට ඉස්සරහ පෙළියෙම ඉන්න කියලා තියෙනවා. මට ටිකක් ගණන් පුළුවන් මම දන්නේ ඒක. හොඳක්ද නරකක්ද කියලා. ඒ සර් කියනවා උඹලගේ මේ බුද්ධ බුද්ධ ආගමක් තියෙනවා විමුක්තියක් තියෙනවා මට නම් තේරෙන්නේ මට මේ ලෝකේ තියෙන විමුක්ති දෙකයි තියෙන්නේ. කක්ක කරන්න ඕනකොට කක්ක කරන තැනක් හම්බුනොත් මට එතන විමුක්තියක් තේරෙනවා කිව්වා. චූ කරන්න ඕනලා වැසිකිලියක් හම්බුනොත් ඒ විමුක්තිය නම් තේරෙනවා කිව්වා. අපිට ඒකවත් තේරෙන්නේ නැහැ. මොකද ඒක කරන්නේත් කඩිමුඩි. ඒකටත් වෙලත් නැහැ. ඒ නිසා සක්මන් කරනකොට ඉබේ යන්න අරින්න මෙනේ කිරීමක් අවශ්‍ය නැහැ. ඔය ලියලා තියෙන විදිහට හැබැයි මෙනේ කිරීම නොදැනී යනවා කියන්න බෑ. මොකද මෙනේ කිරීම කරන එක අවශ්‍ය නැහැ. හැබැයි සක්මනේ හිත තියෙන බව තේරෙන හැබැයි gediya පිටින්ම මේ වමද දකුණද විලුඹද මොකුත් නැහැ යනවා තේරෙනවා ආන්නේ වෙලාව විතරයි සක්මන සිද්ධ වෙන්නේ කියලා කියන්න පුළුවන් අනික හැම වෙලාවම තක්මනට අරාදීමක් කරන්නේ දතනීමක් කරන්නේ. සිද්ධ වෙන්නේ ඉබේම සක්මන වෙන්න ඕන. නිකන් හරියට ඔරලෝසු බට්ටේ පැද්දෙන්න වාගේ පොන්චිලාවක් පැදලා තරුවා. ඇදලා තරුවම එහිමීට එහාට යනවා මෙයාට. අන්න ඒකට දෙනවා පොළොමහි කාන්තාවට සපත්තු සෙරප්පු නැතුව ඇවිදිනකොට ඒ ඇති වෙන විමුක්තිය බුදුරජාන් වහන්සේ ඒ ගයා ශීර්ෂයේ කවුද මේ නදී කාශ්‍යප ගයා කාශ්‍යප দমনය කරන වෙලාවේ සක්මනක් ගැන ලස්සන කතාවක් තියෙනවා. මහා ගංගාවක් උතුරලා වතුර ගලලා අඩි 6ක් විතර වතුර බුදුරජාණන්සේ ඒක මැද ලස්සන දූවිලි තියෙන සක්මනක සක්මන් කරනවා තෙමිලත් නැහැ මොනවත් වෙලා නැහැ ඉතින් අර ශාවකයෝ බල්ලා කියනවලු යකෝ සුරණ කවත් බසමය මේ වහා ජලකඳ මැද වියලි පොලවක සක්මන් කරනවා අන්න වගේ හැඟීමක් එනවා. නිසා මේක හොඳ දෙයක් අනුග්‍රහ කරන්න. කොච්චර වෙලාවක් ඒ සමතුලිතව සක්මන සිද්ධ වෙන වෙලාවේ ඒකට සාදු කියලා අනුමෝදන් වෙලා ඒකත් එක්ක ඉන්න පුළුවන් ද කියලා බලන්න. ඒකල ඒ එන්නේ ඒ සංහිඳියාව දවසේ වැඩි වේලාවක් ගන්න බලන්න. තමන්ගේ කයත් එක්ක පුළුවන් තරම් විවේක වෙන්න එනකොට අම්මා තමන්ගේම කුළුඳුලේ පුතා උකුලේ තියාගෙන සතුටු වෙන්න වගේ. ඒ දරුවා හතයි හතයි කියලා ඇවිදිනකොට අම්මා සතුටු වෙන්න වගේ. ඒ දරුවා බහතෝරනකොට අම්මා සතුටු වෙන්න වගේ අපි අපේ කයත් එක්ක පුදුමාකාර කරුණාවක් එන්න පටන් ගන්න නිසා මේකෙදි ඒ බව ඔය කියලා තියෙන කරුණු සහතික නම් එහෙම අnderින්ද කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයට ගිහින් ටික වේලාවකින් පිම්බීම හැකිලිම නැති වී යනවා. සිතේ පැතිරිණු ස්වභාවයක් පේනවා. සිදුවන සිදුවීම් බලාගෙන සිටියා. ටික වේලාවකින් නැවත පිම්බීම හැකිලිම මතුවෙනවා. පිම්බීමේදී තද වෙන ගති, හැකිලීමේදී ලිහිල් වෙන ගති දැනෙනවා. භාවනාව කරගෙන යන්න නොහිතෙන අවස්ථාත් ආවා. මොනවා වුණත් කමක් නැහැ කියලා හිතාගෙන ශරීරයට සිත යොමු කරගෙන ඉන්නකොට ශරීරය ගැස්සිලා ඉහළ ඉඳලා පහළට සතුටක් ගලාගෙන යනවා. උදරය පිම්බිලා උදරය පිපිරෙන්න වගේ තද වෙලා සැහැල්ලු වෙනවා. විටින් විට ශරීරය ගිනිසිලක් වගේ හෙල්ලිලා නතර වෙනවා. විටෙන් විට උදරයේ තියෙන වායුව කන් දෙකෙන් පිට වෙලා යනවා වගේ දැනෙනවා. ශරීරය ගැස්සිලා කටු අනින්නා වගේ ඉහළ කොටසේ දැනිලා සිත ආලෝකමත් වෙනවා. සිතේ අවධානය මුඛය තුලට යොමු වෙලා කටේ කෙල තියනවා වගේ දැනිලා කෙල ටිකෙන් ටික ඒ මේ අත ගමන් කරනවා වගේ දැනුණා. ඉඳගෙන ඉන්න ස්ථානය රත් වෙනවා වගේ දැනුණා. උදරය තුල වායුව කැරකෙනවා වගේ ඒ මේ අත ගමන් කරනවා වගේ විටින් විට දැනෙනවා. ශරීරය දරදඬු වෙලා හෙල්ලිලා ඇහැක් තුලින් ආලෝකය ඇතුල් වී පැතිරිලා යනවා. අත්වල ඇතැම් ස්ථානවල කොටස් තද වෙලා ගැස්සිලා නතර වෙනවා. උගුර තද වෙනවා වගේ දැනුණා. ඇතැම් විට මුත්‍ර ප්‍රදේශයෙන් යමක් පිට වෙලා යනවා වගේ දැනෙනවා. මුළු ශරීරයටම අවධානය යොමු වී උදරයේ වායුව කැරකෙනවා වගේ ඒ මේ අත ගමන් කරනවා වගේ දැනෙනවා. පිම්බීම හැකිලිම නොමැති අවස්ථාවලදී ඒ ස්වභාවය පේනවා. සිත ඇතුළට ඇතුළට යනවා වගේ දැනෙනවා. වේදනාවන් දැනෙනකොට ඒ ස්ථානවලට සිත යොමු කරලා මෙනෙහි කරනකොට තවදුරටත් සිත තැන්පත් වෙනවා. ශරීරය සැහැල්ලු වී ටිකෙන් ටික ඉහළට ඉස්සෙනවා වගේ දෙවතාවක් දැනුණා. ඕනෑම බාධාවක් ආවත් කැමැති අරමුණකට සිත යොමු කරලා එහි ස්වභාවයන් අත්දකින්න පුළුවන්. ඇතැම් විටක කිසිම දෙයක් නොමැතිව සැහැල්ලුව සිත පවතිනවා. ඇතැම් විට මුළු ශරීරයේම මස්පිඩු තද වෙලා ලිහිල් වෙනවා. මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕන නිසා කොයිතරම් අපහසුතා ආවත් මැරුණත් කමක් නැහැ කියලා භාවනාව ඉදිරියට කරගෙන යන්න හිතෙනවා. පරයන්කයේදී කොයිතරම් අපහසුතා ආවත් නැගිටිනකොට පුදුම සතුටක් දැනෙනවා. ඇස් දෙක ඇරලා බැලුවාම වෙන ලෝකයක ඉඳලා එළියට ආවා වගේ දැනෙනවා. භාවනාව ඉදිරියට කරගෙන යන්න උපදෙස් පතමි. මේ රචනයේ හතර පොලක භාවනාව කියන වචනේ ලියලා තිබ්බ ඔය වචනේ නැත්තම්. ඒ වචනේ නැත්තම් රහත්. ඔය භාවනාව කියන වචනේ ආවට පස්සේ තමයි කක්ක සේරම එන්නේ. ඒක දැනක තියලා තියෙනවා මට භාවනාව නැගිටින්න හිතෙනවා කියලා. භාවනාව නැගිටින්න සතිය නැගිටින්න බෑ. සතිය කොයි වෙලාවෙත් තියෙනවා. ඒ නිසා ඔය භාවනා කියන වචනේ අපේ සද්දකෝසෙන් අයින් කරලා සතිය පිටවනවා. ඉතින් මේක අපි කතා කරපු විදිහට ධාතුන්ගේ හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් ලස්සනට ලියවිලා තියෙනවා. ඉතින් මේ ධාතු කොටස් මේ විදිහට වැඩ කරනකොට ලොකු ශාංශ ලියනා සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන් නැවිලා මම පටවි ධාතුව කියලා කියන්නේ බර ගතියනකොට දැනගන්න ඕනේ ආ මෙයා තමයි මේ කතා කරන්නේ. හැල්ලු ගතියනකොට දැනගන්න ඕනේ මේ පටවි ධාතු තමයි කතා කරන්නේ. ගිනි සිලක් වගේ නටනකොට දැනගන්න ඕනේ මේ වායෝ ධාතුව තමයි කතා කරන්නේ. මේ තද වෙලා පොළවේ ගිල්ලනවා වගේ වෙනකොට දැනගන්න ඕනේ වායුවේ තද්ද ලක්ෂණය මේ ගරු ලක්ෂණය තමයි මේ තියෙන්නේ. කටේ කෙලෙ එහෙම යනකොට වැగిරෙන ගතිය තමයි මේ තියෙන්නේ. උණුසුම තමයි මේ තියෙන්නේ. උඩ යන ගතිය තමයි මේ තියෙන්නේ කියලා මේ මේ ධාතුන් නැවිලා තමයි ඉදිරිපත් වෙනකොට යහ කතා කරන විශ්වගත භාෂාවකින්. සිංහලෙන්වත් දෙමළෙන්වත් පාලි වලින්වත් නෙවෙයි. ඒකට මේ මේ අසවල් ධාතුව කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයාට තවත් අනිත්‍ය දැනගන්න තවත් දෙයක් ඕනේ මොකද මේ ධාතුන් එකින් එකට මාරු වෙන්නේ කිසිම ඉඩක් නොතබා. මේ උණුසුම මේ තදවීම මේ කම්පන මේ චංචල මේ රත් වෙනවා මේ සීතල වෙනවා එක පැත්තක් සීතල එක පැත්තක් උණුසුම. ඉතින් මේ ධාතුන් මෙච්චර අනිත්‍ය භාවය පෙන්නද්දී අපි මොන තරම් ඔලමුල වෙන්න ඕනේද මේ නිට්ටයයි කියලා හිතාගන්න. එතන පටවි කියලා කියන්නේ පොළවේ පිහිටන්න පුළුවන් තැනක් කියලා හිතන මොන තරම් මෝඩ වෙන්නේ බෑ පටවි කියන්නේ තද ගතිය සහැල්ලු ගතිය බර ගතිය මෘදු ගතිය ගුරුසු ගතිය ශුම් ගතිය ඉතින් කවදා හරි යෝගාවචරය කැක්කමක් පිපුරුමක් එනකොට ධාතු මනසිකාට දාලා කතා කරොත් ආර්ය ලෝකෙට යනවා විශ්වගත භාෂාවකට යන්නේ මේ බඩේ කැක්මයි වාතය අමාරුයි කොන්දේ අමාරුයි කියන ගත්තොත් Taman නෙමෙයි ගෙදර ගෑනිටත් අප්සෙට්. ඇදිච්ච මිනිහට නෙමෙයි අමාරු ගෙදර මිනිහටත් අමාරු. මොකද ඉදිරිපත් කරන්නෙම වල්පල් වෙන පැත්තට. ඒ ඔක්කොම දාන්න පුළුවන් නම් ධාතු මනසිකාරයට බලන්න උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඇති වෙන මොනම දෙයක්වත් ධාතු මනසිකාරයෙන් පිට සිද්ධ වෙනවද කියලා? මිච්ඡල් ලස්සන ධාතු මනසිකාරයේ මුරගාලා කියද්දී අපි ඒක තුලින් මම ආයනේ හදාගන්න හැටි, තණ්හාව හදාගන්න හැටි, මාන්නේ හදාගන්න හැටි, ditthිය හදාගන්න හැටි. එතකොට අපි පුත්තජන වෙනවා. ධාතු මනසිකාරයේ ධාතු මනසිකාරයට අනුව අපි සීක පුද්ගලයන් බාටපත් වෙනවා. ඉතින් මේ විස්තරේ පේනවා. වෙලාවක මට භාවනා එපා වෙනවා කියලා හිතෙනවා. වෙලාවක භාවනාවට ආධාවකත් ඇති වෙනවා කියලා. භාවනාව නැතිව සතිය කියන වචනේ දාගෙන කතා කරන්න බෑ. හැම වෙලාවෙම අපි ඉන්නේ සති. කවුරු මොන જાතියෙන් නැහැ කිව්වත් හැම වෙලාවෙම ඉන්නේ සතියේ. ඉතින් අපි ඒක නෑ කියන්න පටන් ගත්තොත් කාලකන්ණි වෙනවා. කැඹිරිල්ලක් වෙනවා අපට. මුස්පේන්තුවක් වෙනවා අපට. සාපයක් වෙනවා. දවස් 10ක් මහන්සිලා හරි බැලුවොත් හැම වෙලාවෙම ඉන්නේ සතියමයි කියලා බැලුවොත් පුදුම සතුටක් ඇති වෙනවා. ඒක හරියට ජීවිතයට වැදගත්ම ඉගෙනනවා වගේ. ජීවිතයක් ගියාම දිසාපාමෝ කාචාරිය ගාවට එයා පාවට්ට පැලයක් අරගෙන පස්පංගු කියලා දෙනවා. මේක මේ මේ මේ ಗುಣ තියෙනවා. ආ ඊට පස්සේ කියන නිතිකුඹ ගහක් ගෙනේ. ඒකේ මල් මෙහෙමයි, කොළ මෙහෙමයි, නැටි මෙහෙමයි, මුල් මෙහෙමයි, කඳ මෙහෙමයි කියලා දෙයි. ඉතින් ඕම ඕම කරලා කරලා කරලා ගහින් ගහට ගහින් ගහට කියලා දීලා ගිහුවා කැලියට ගිහිල්ලා. බෙහෙතට ගන්න නැති පැලයක් තියෙනවනම් හොයන්න ඉන්නේ කියලා. ඒක තමයි PhD එකට දීපු dissertation එක. ඒක තමයි ව්‍යාපෘතිය. ඇවිදලා ඇවිදලා ඇවිදලා දවස් 7ක් බල්ලා කිව්වා එක පැලයක්වත් නැහැ බෙහෙතට නොගන්න. ඉස්සල්ලාම බෙහෙත් පැල ඉගෙන ගන්න ඕනේ. අන්තිමට බලන්න බෙහෙත් නොවන පැලයක් මොකද්ද කියලා බැලුවොත් නෑ. හැම පැලයක්ම බෙහෙත්. ඊට පස්සේ තමයි වේදා කියන නම ආවේ. ඔය වේදා විතරමයි මනුස්ස ඉතිහාසයේ ඉස්සල්ලාම වදාට රාජකීය වෛද්‍යවරයෙක් කියලාපත් කිරුවේ අපේ සරුවච්චන් වහන්සේ. එදායින් පස්සේ තමයි වෛද්‍ය වෘත්තිය එළියට ආවේ. ඒසයගේ නිර්මාතෘ වහන්සේ සරුවච්චන් වහන්සේ. කෙසේ නමුත් මට කියන්න ඕන එක නෙවෙයි අපිට බෙහෙත් පැල හොයන්න වෙලා තියෙනවා. අපි අපි පරිසරෙන් ඈත් වෙලා. නමුත් බෙහෙත් පැලේ ගුණේ පැලේක තියෙන බෙහෙත් ගුණ හෙව්වොත් බෙහෙතර නොගන්න මොන පැලයක්වත් නැහැ. ඒ වගේ අපි වැළුවොත් දවස පුරාම කොහෙද අපි අසත්‍යයෙන් ඉන්නේ කියලා එහෙම තැනක් නැහැ. දුර හොයන්න බැලුවොත් එන්න පටන් ගන්නවා හැම තැනම සතිය තියෙනවා. අන්නේ අසතිය හොයන හොයලා හොයලා නෑ එහෙම ගන්නෑ මං ඉන්නේ සතියෙමයි කියපු දවසට අපි කෙරේ ලොකු ආඩම්බරයක් අපට එනවා. එතකොට භාවනා කතා කරන්න යන්නේ කොයි දේ කෙරුවත් සතියෙන් කරන්න. ඒක නිසා ඒකට සිද්ධ වෙන්නේ ඇඟටත් හොරෙන්. Tamanටත් හොරෙන්. මෙච්චර කල් Tamanට අසතිය ගැන කතා කරපු එකන දැන් අසතිය ගැන හොයලා හොයලා කියනවා එහෙම ගන්නෑ. කොයි වෙලාවෙත් මම සතියෙන් ඉන්නේ. ඒක බුදුජාණන් වහන්සේ මේ කිම්මූලක සූත්‍රයේ සඳහන් කරනවා සතාධිපතිය සබ්බේ ධර්මා. ඔයෙන් භාවනා කරන එක නා විතරක් කියන මම සතියෙන් හිටියේ නෑ කිය. පව්. අසරණයි. හැම වෙලාවෙම සතිය ඉන්නේ කියලා වගේ අදිෂ්ඨානයක් ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන්. එතකොට මොකද වෙන්නේ කියලා හැම දෙෙම විස්තර කරන්න පුළුවන්. එතකොට හොඳ නරක නෙවෙයි විස්තර කරන්නේ. භාවනා කරනවා කියන එක නෙවෙයි විස්තර කරන්නේ. සති ධාරාව. ඒක යන විදියට මල් මාලයකට මල් අමුණන්ට අමුණන්න ඒක මැදින් තුනේ නූල කැඩෙන්නේ නැතුව තියෙනවා වගේ සති ධාරාව. මම අර පොඩි ළමයි කිලියුමක් දුන්න පස්සේ කියවනවා. එතකොට ඒ ළමයා අදිෂ්ඨාන කරනවා මම අද දවසේ සතියෙන් ඉන්නේ කියලා. එක මොහොතක්වත් වාඩිලා භාවනා කරන්නේ නැහැ. ඒක මොහොතක්වත් සක්මන් කරන්නේ නැහැ. හැබැයි සති ධාරාව විස්තර කරනවා. අපි පස්සේ යන්නේ ඒකට ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමේදී වම්නාසිකාග්‍රයෙන් මනාව ආස්වාස ප්‍රස්වාසය දැනේ. ප්‍රාස්වාසයේදී උණුසුම් ස්වභාවයක් දැනේ. එසේම ටික වේලාවකින් නාසයේ අග නලියන ස්වභාවයක්ද දැනේ. එවිට එය කසන්නට සිතේ. දකුණු නාසයෙන් එතරම් ආස්වාස ප්‍රස්වාසයක් නොදැනේ. තවද බෙල්ල හා උරහිස් ප්‍රදේශවල කුඩා සතුන් විදින ස්වභාවයක්ද එය සියුම් වේදනාවක් ලෙස දැනේ. තවද සාමාන්‍ය ජීවිතයේ මෙනෙහි නොකල අවුරුදු 30කට එහා සිදුවීම් භාවනාවෙන් අනතුරුව මතකයට නැගේ. තවද යටිකයේ වලලු කර කෙන්ඩාවල හා තුනටියේ වේදනාවක්ද භාවනාවේදී ඉස්මතු වේ. ඒ කුමන දේ වුණත් මම මූල කර්මස්ථානයේ එනම් නිතරම සතිමත් වීමට උත්සාහ කරමි. මෙය කුමන ස්වභාවයක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතකොට මේක මොකා වුණත් හොඳ එකක්. එච්චරයි කියන්න තියෙන්නේ. කරගෙන කරගෙන යනකොට අපි ඉඳුරංගෙන් ඇතුළට තොරතුරු නොදී හිටියොත් රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ බලන්නේ, රස බලන්නේ, පහස බලන්නේ. ඒකට ඇතුළේ තියෙනව එළියට එනවා. ඒතර ගිය ආත්ම මොනවද උනේ කියලා දැනගන්න පුළුවන්. ඊයේ මොකද උනේ කියලා දැනගතයි. ඒව එළියට එන්න විදියක් නැහැ. මේක නිතරම රූප පෙන්නවා, සද්ද අහනවා, ගන්ධ දානවා, රස දානවා, පහත දානවා. එළියට එන්න විදියක් නැහැ. ඒ නිසා මේ ආයතනේ ඇරලා තියන්න ඇතුළට අරමුණු දෙන එක පොඩ්ඩක් නතර කරන්න. ඇත් දෙක වහගන්න. සද්ද නැතනකට යන්න. ගන්ධ රස පහස විඳින්න එපා. විඳිලා ආනාපානෙට විතරක් දාලා ඒකත් ගෙවෙන්න හරි. දැන් මොකද වෙන්නේ? සම්පූර්ණ ඉඳුරන් අවදි පිටින් එන්නේ නැහැ මොනවාක්වත්. ඒතර වෙන්න තියෙන ඇතුළේ තියෙනම එළියට එන්න පටන් ගන්නවා. එතකොට පේනවා මම යා කියන්නේ කවුද කියලා. එයාට එතකොට අනාගත සැලසුම් කෙරෙන්න ඇවෙන්නේ නැහැ. වෙන්නේ වෙච්ච දේවල් ගැන හොයන එක විතරයි. ඒව ඉතින් චිත්‍රපටයක් වගේ ওই ටික වෙනවා හේම මරණ මොහොතේදී. මොකද මරණ මොහොතේ නේද ඇහැ වැඩ කරන්නේ නැතු වෙනවා. කන නාසය නැහැ. එතකොට චිත්‍රපටිය පෙන්නනවා. ඔබ ඉන්නකම් කරපු කෙරුවාවල් ටික මේ. ඒක හොඳම උච්චදී හෝ හොඳම නරකම උච්චදී පේනවා. ඒක අනෝ ඊගා පිළිසිඳ ගැනීම සිද්ධ වෙනවා. ඒක ගති නිමිත්ත, කම්ම නිමිත්ත බාටපත් වෙන නිසා අපි අරමුණු දෙන එක తాවකාලිකව නැත්නම් පරිේශන ශේෂ්ත්‍රේම නැත්නම් ආර්ය පරිේශනයක් වශයෙන් නොදී හිටියොත් අපිට දැනගන්න පුළුවන් බොක්කේ මොනවද තියෙන්නේ කියලා. එයා එළියට එන පටන් ගන්නවා. ඉතින් ඒක ඒක තමයි මේ මේ අපේ තියෙන මානසික රෝග සුව කරන්න තියෙන හොඳම බේත. මේ පිස්සු ඇද්දලන්න ඕනේ. පිස්සු බල්ලෝ වහපුවම පිස්සු ඇද්දලා තමයි බේත් දෙන්නේ. නිකන් බේත් දෙන්නේ නැහැ. ඒකගේ මේක ඇද්දලන්න ඕනේ. ඇද්දලන්න නම් පිටින් දෙන එක නතර කරන්න ඕනේ. ඒකයි සරෝජනංශ මේ කැලේකට යන්නේ කියලා කියන්නේ. ඒකයි සරෝජනංශ අපිට ගහක් මුලට යන්නේ කියලා කියන්නේ. ඒකයි සරෝජනංශ අපිට ශූන්‍යාකාරයකට යන්නේ කියලා කියන්නේ. ඒකල ඇත්ත එක වහගනින්. අද්ද ගලත් තැනකට වෙලා පුළුවන් නම් ඉඳලා ගන්ධ රස පහසුස මේකේ එන ඔක්කොගෙම දැනගන්න පුළුවන් බත්තරකන් දෙයියෝ දනි කිව්වා වගේ මොනවද තියෙන්නේ කියලා. ඒකට උංගව දෙන්නේ බයයි. ගොඩනෙක් බයයි මොකද මම ඉච්චරම නරක මිනිහෙද කියලා හිතනවා. තියෙන හරියක් තියෙන්නේ ජීවිතේ සිද්ධ වෙච්ච උච්චතම දේවල්, උත්තරම හොඳ දේවල් හෝ නරකම නරක දේවල්. ඒ උඟ දෙනෙක්ගේ තියෙන්නේ මොකද්ද කියලා මම කියන්න යන්න ඕනේ ඒ අය දන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක එළියට එන එක. ඒ නිසා මේ ඔක්කොම වෙද්දී සතිය කැඩෙන්නේ නැහැ. මේව ගැන විනිශ්චය කරන්න තෝ සති ධාරාව දිගට කරගෙන යන්න බලන්න. එතකොට දියට ගින්දර ගෙනියනවා වගේ. පුදුම සංසිද්ධි තුල සිද්ධි හරහා මේ සති ධාරාව ඉදිරියට යන හැටි ඒකට බුදුචාන්ද කියන්නේ පටිශෝතගාමී කිය. ගඟ දිගේ ඉහළට යන්න ආසේ යන්න පටන් ගන්න. ඉතින් මේකට මුකුත් කරන්න එපා. මේ මේ ප්‍රයත් මේ ප්‍රවණතාවය එහෙමම යන්න ඇති. ඒකට අනුග්‍රහකරනද කෑමෙන් හිත අවුල් කරගන්න එපා, නෑමෙන් හිත අවුල් කරගන්න එපා, නිින්දෙන් හිත අවුල් කරගන්න එපා, අනවශ්‍ය ප්‍රශ්න වලට දාගන්න එපා. ඒ විචල්්‍ය සාධක හේම හිර කරලා තියේදී සති ධාරාවට යන්න දෙන්න. මං ඒකද කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්නී කියලා. වැල කොහෙද යන්නේ? ගහලා දෙන්න. මැස්ස ගහලා වැල අරින්න යන්න එපා. වැල යන පැත්තට මැස්ස ගහලා දුන්නාම වෙන්න ඕන දේ වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම සක්මන් භාවනාව කරන විට වම දකුණ ලෙස මෙනෙහි කරමින් සාමාන්‍ය වේගයෙන් සක්මන් කරමි. එය හොඳ පදමට යන විට ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කරන විට වඩා හොඳින් සතිය පවතින බව පෙනේ. නමුත් සාමාන්‍ය වේගය බොහෝ අඩුවේ. සාමාන්‍ය වේගයෙන් ඇවිදින විට මෙසේ කොටස් තුනකින් මෙනෙහි කරමින් බැලීම මට නම් කිසිසේත්ම නොහැකිය. වේගය අඩුව කොටස් තුනකින් මෙනෙහි කර බැලීම උචිත ද යනවග කරුණාවෙන් පහදන්න. අපි පළවෙනියම කියපු ලිපි ඒකට තමයි උත්තරේ තියෙන්නේ. මම කරගෙන කරගෙන යනකොට මට මෙනෙහි කිරීම මගින් හැලෙනවා. මට ඕසෝනෝ යවනතාවන මොකුත් නැහැ. අරමුණක් ප්‍රකට නැහැ බෑ මම හොඳට දන්නවා සතියින් ඉන්නවා කියලා. මම හොඳට දන්නවා මෙනෙහි කරන්නේත් නැහැ කියලා. අන්න ඒ වගේ කොතනට යනකම් මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් මෙනෙහි කිරීමේ යන්ත්‍රේ කොතෙන්ද යනකම් අපි අත් උදව්වට ගන්න ඕනේ. ඊට පස්සේ අතාරින්න ඕනද කියන එක ළමයා නැගිටලා කොච්චර දුරට යනකම් 7යි 7යි කියලා දඬුවටක් ඕනේද? එහෙම නැතුව ළමයාට දඬුවට නැතුව යන්න පුළුවන්ද කියලා. අත්තල නැතුව. ඉතින් ඒක ඉතින් අම්මයි දරුවයි අතර තියෙන ගනුදෙනුවක් තියෙනවා. ලුවන් තරම් යනකම් උඩ දඬුවට ගහලා දෙනවා. එළියලා නැගිටපන් ඇවිල්ලා අතයි දතයි කියලා ටිකක් යනවා ආයෙ වැටෙනවා ආයෙ නැගිටිනවා පස්සේ දවසක උඩ දඬුවට අවශ්‍ය නැහැ. ඒ වගේම බයිසිකලයක් පදින මනුස්සයට කවුරු හරි අපි හිතමු සීට් එකෙන් අල්ලලා දීලා පුෂ් බයිසිකල් එකක් පුරුදු කරන ගිහිල්ලා යනකොට යනකොට යාට පුළුවන් වුණොත් වැටෙන්නේ නැතුව යන්න අත අතහැරලා ඒ දෙක දෙරක් දෙයක් වැටලා කන් ඇටේ බිම ඇිනවා ඒකට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දන්නවා ස්පීඩ් එක ආවට පස්සේ බැලන්ස් එකක් එනවා. එතෙන්ට යනකම් කවුරු හරි පොඩ්ඩක් අත දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ තාත්‍රය හරීම සියුම්. සාර මේ මුල මේකට මම කියන්නේ මේ තුචරිතවාදී කට්ටිය මැරෙන ගම් මෙනෙහි කරනවා. කවදාකවත් මෙනෙහි කරන එක අතාරින්න. ඉතින් කවදාකවත් භාවනාවේ සමාධියක් හෝ සමතුලිත භාවයක් එන්නේ මොකද අනවශ්‍ය වෙලාවෙත් මෙනෙහි කරනවා. වෙන කෙනෙක් තව කෙනෙක් කියන මෙනෙහි කිරීම කරන්නෙම නැහැ. මුලින් ඉඳලම බලා ඉන්නවා හිත හරියනකම් දෙකම හරියන්නේ නැහැ. යම් තැනකට එනකම් මෙනෙහි කරලා එයා ගොනු කරන්න ඕනේ. ගොනු කළ ගොනුව දකිනකොට මෙනෙහි කිරීමේ මීට අයින් කරන්න. ඒ ඒ ශිල්පේ ඒක යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී වැඩක්. ඉතින් ඒක කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. සුචරිතවාදීන් හැමදාම දැඩි පීඩනයක තමයි ලක් කරන ඕන නැති වෙලාවටත් මෙනෙහි කරනවා. අනික් කෙනෙක් මෙනෙහි කිරීම අල්ලන්නේම නැහැ. අන්න ඒකදී කොතෙක් දුරට යනකම් මෙනෙහි කරනවද? කොතෙන්ද ඒක හලන්නේ කියන එක හරීම සියුම් දෙයක් එක 100%ක්ම යෝගාවචරය අතර දෙනවා. ඒක පරිේෂණ කරලා කරලා කරලා ඉගෙන ගන්න පළවෙනි ලියුම ලියපෙකන ඒක යන්තම් තේරුම් ගන්න වෙලාවේ. ඔය දෙවෙනි මේ ලියුම ලියකන ඒක ප්‍රශ්නයක් වෙලා දැන්. මම මේක මෙනෙහි කරන්න ඕනද මෙනෙහි කරනකොට මේ විස්තර වැටෙනවා මගේ සමාධියක් නැහැ. මෙනෙහි කරන්නේ නැතුව යන්ටද මේකද කියන්නේ මේක තමයි ආර්ය පරිශ්‍රණය කරන්නේ කියලා කියන්නේ කරලා බලන්න. කොයි දෙයකට පෞසිද්ධ වෙන්නේ නැහැ. ඔක්කොම පරිේශණයට වැටෙනවා. හැබැයි තමන් කරපු පරිේශණේ ප්‍රතිඵල විතරයි තමන්ට අදාළ. කොයි පොතේ කොයි මිනිහා කොයි දේ කියලා තිබ්බත් වැඩක් නැහැ. කර බැලීම තරම් වටින්නේ නැහැ. නිසා මේක දිගට කරලා බලන්න හොඳ අතටයි යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව ආරම්භ කර විනාඩි 20ක් පමණ සතිය පිහිටයි. සිත පිට පැන්නත් ක්ෂණයකින් නැවත කයට පැමිණේ. පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙන විට ඊතා සියුම් තත්වයට පත්වේ. වරහන් ඇතුලේ යටිපතුල් දෙකම නොදැනෙන තත්වයට යටිපතුල් දෙකට නොදැනෙන තත්වයට එම අවස්ථාවේදීම පර්යංකයට ගොස් වාඩි වී විනාඩි 10ක් පමණ යන විට තීන මිද්දේට වැටේ. එය කොතෙක් උත්සාහ කළද තාම නැති කර ගැනීමට නොහැකිය. මෙය පර්යංක භාව මෙය පර්යංක භාවනාව එනතම් පරයන්ක භාවනාව අපහසුය. මේ නැති කරගන්නේ කෙසේද කියා පහදා දුන වෙනමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. පරයන්කේදී සිටින නිදිමතට පුංචි ඉඟියක් පේනවා සක්මනේ හොඳට සක්මන් කරනකොට පතුල නොදෙනී යනවා කියලා වාක්‍යයක් කියලා තියෙනවා. ඒ වගේ තමයි ආනාපානේ හෝ බිම්බිමැකට හිත දාපුවා මේක හොඳට ඒක දිහා බලන්න ගියොත් එකක් දෙකක් දැනිලා ඊට පස්සේ හිමී දෙක නොදෙනී යනවා. අන්නේ පරියංකේදී මේ ආනාපානේ හෝ බිම්බිමැකලෙම නොදෙනී යාමේ වැඩ පිළිවෙල දැක්කේ නැත්තම් නින්දට වැටෙනවා. එතන අනිත් දවසේ නිින්ද එන බව තේරුම් අරගෙන නිින්ද එනවනම් නිින්ද ඉර නැගීම නම් ඒකට එන අරුණුග්ගමනේ වගේ තමයි අරමුණ නොදැනියා. අරමුණ නොදැනී ගාම දක්නාසුලුව අල්ලා ගන්නාසුලුව භාවනා කරුවොත් තේරෙනවා ඔය නටාගෙන ඉන්නේ නින්දර තමයි කියන්නේ. ඒ නිසා පරියංකේ අරමුණේ විපරිණාමේ සක්මණේ වගේ හුතුවට දැක ගන්නාසුලුව යන්නේ. දැන් අපි ඉන්නේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ භාවනාවේදී අරමුණේ පරියංක භාවනාවේ මූල කර්මස්ථානේ වැඩි වෙලා ඉන්නේ. පොඩ්ඩක් පෙන්නපු ගමන් එක නොදෙනියනවා. ආන්නේ නොදෙනී යන බව දක්නාසුලුව ඒ කියන්නේ අරමුණේ සතිය නෙවෙයි මේ තියෙන්නේ. අරමුණ සතියේ විපරිණාමයක් වෙන්නවා දැන්. රූපාන්තරණයක් වෙන්නවා. ඒ සමාහට යෝගාචරයකට බය නිසා බලණ්ඩකම ඇති වෙනවා. සමාහට සුතමේ ඥානෙ නැති නිසා බලණ්ඩකම ඇති වෙනවා. ඒතකොට ওই නිදිමතක ඔය එකක් එන්නේ තියෙනවා. ඊට අමතරව ඇත්තටම නිදිමත කියලා එකක් තියෙනවා. ඒකත් වෙන්න පුළුවන්. නමුත් මේක දෙකටම උත්තරේ තමයි අර පරියංක විස්තර කරන සෝරි තමයි වෙන්නේ. සක්මන විස්තර කරන කකුල් දෙක ඇවිදිනවා පතුල නොදෙනිය යනවා එකක් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් සක්මනේදි වෙනවා. අන්න ඒක දක්නාසුලෝ ගියොත් ඒ දක්නාසුලු යන ගමන තීන මිද්දි කියන ඇකිලෙන දෙයට විරුද්ධ විකසිත වීමක් වෙනවා. ඒක නිසා මේකට කියන්නේ තීන මිද්දේ හරහා යනවායි කිය. තීන මිද්දේ හරහා යන්න නම් ලෑස් වෙලා යන්න. තීන මිද්දේ එන්න පුළුවන් එනකොට මං බලාගෙන ඉන්න අරමුණ ඉර පායනකොට හඳ ලීන වෙලා යන්නේ. ඉරපායනොත් තරුණ පෙනී යන්නේ ආන්නේ වගේ එකක් එනවා. ඒසර ඉරදියා බලන හිටියොත් මේක මතක නැති වෙනවා. ඒ නිසා ඉරපායනොට දැනගන්න ඕනේ පාන්දරට පායන හඳ ඉරපායනකොට ලීන වෙනවා. ඒ නිසා මේකටත් නිතිමත කියන්නේ අපේ ලොකු සංසය දාලා තිබුණ වචනයක්. ලීන වීම සහ නිලීන වීම කියලා. අන්නේ නිලීන වෙනකොට අරමුණු මාරු කරන්න එපා. ඒක බලාගෙන ඉන්න. එතකොට නිදිමත වෙනකොට ප්‍රබෝධයක් එන්නේ ඉඳ තියෙනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස සක්මන සක්මනට ගොස් මද වේලාවක් සක්මන් කර කයට හොඳින් සතිමත් වූ පසු નિરાයාසයෙන්ම වරහන් ඇතුලේ අරමුණක් නැතිවම සක්මනට සතිමත් වන බව පෙනේ. නමුත් මම ඔසවනවා යවනවා තබනවා ලෙසින්ද වම දකුණ ලෙසින්ද අරමුණු සහිතව සතිමත් වීමට උත්සාහ කළෙමි. නමුත් ඊට වඩා අරමුණක් නැතිව ඇතිවන සතිමත් බව තීව්‍ර බව හැඟේ. පසුව සක්මනේදී පාදයේ ඇතිවන තද බුරුල් ගතියටද චංචල වරහන් ඇතුලේ චලනයන්ටද සිත පිහිටවමින් සක්මන් කළා. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. පර්යංකය. ඉඳගෙන පර්යංකයට හොඳට පට්ටල් වූ පසු දෑස්පියා ඉරියව්වට වරහන් ඇතුලේ කයට හොඳින් සතිමත් වී සිටිමි. මුල් දින කිහිපයේදී කයට සතිමත් වී සිටින විට පීති පස්සද්දි ස්වභාවයක් මතුවී සිත උපේක්ෂාවට යයි. දැන් හිඳගෙන ටික වේලාවකින්ම සිත උපේක්ෂාව පිහිටයි. හොඳින් සිහිය තිබේ. නින්ද ක්ලාන්ත ගති නොමැතිව සිහියෙන් සිටින බව දැනේ. මෙම උපේක්ෂාව තුලම සිටින නමුත් වෙනසක් නම් සිදු නොවේ. ඉදිරියට යාම පිණිස කළ යුතු යමක් වේද? අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි. මේ අහන ප්‍රශ්නට උත්තරේ තියෙන මේ උපේක්ෂාව හොඳට හුරු කරගන්න තමන්ගේ හැබෑ නිවහන බාටපත් කරගන්න. පිස්සු නටවන්න එපා හිත. නටවන්න ගත්තොත් ආයෙ ඔතෙන්වත් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක ගොඩාක් තලතුණ තත්ත්වයක්. ඒ නිසා මේ උපේක්ෂාව කියලා කියන්නේ උපයාලා උපයා ගන්න ලද්දක්. එහෙම නැත්නම් භවනා ආනිසංශයක් මට කොච්චර වෙලා මේ උපේක්ෂාවේ ඉන්න පුළුවන්ද? තණ්හා ඇති කරන්නේ නැතුව, මාන නැතුව, දිත්‍ති නැතුව, ලෝභ නැතුව ඉන්න පුළුවන්ද කියන එක. නමුත් මේකේ ඉස්සරහ කෑල්ලේ පේන තියෙන දෙයක් මට හිතුණා අවස්ථාව හැටියට මතු කරලා දෙන්න කියලා. මුල් කොටසේ කියනකොට මට වම දකුණ වශයෙන් ඕසොන යවන තබන නැහැ මට පොදුවේ මේ ලක්මන වැටහෙනවා. ලක්මනේ ඉන්නවා. අරමුණක් නැතුව ඉන්නවා කියලා. මේකට මෙන්න මේ පරිේශනයක් යෝජනා කරලා තිබුණා සුද්දෙක්. මට මතක නැහැ මොන જાතිකෙද්ද කියලා. හිතාගන්න කියනවා මේ වගේ ශාලාවක කවුරක්වත් නැහැ. මේ ශාලාව පුරාවට හයිඩ්‍රජන් පුරවපු බැලුම් පාට පාට බැලුම් දැම්මොත් මේ බැලුම් හොහි පාවි පාවි තියේ. ඉතින් කවුරු ඇවිල්ලා මේ ශාලාව නිරීක්ෂණයක් කරන්න කිව්වොත් එයා කියාවි තාම බැලුම් පහ වෙනවා. මේක ඇතුලේ තියෙන බැලුම් පුරවලා එහෙ පා වෙනවා. මොකද හයිඩ්‍රජන් බැලුම් උඩ පා වෙනවා. නමුත් දවස් දෙක තුනක් ගියාම බැලුම් ඔක්කොම උලම් බහැලා බිමට පාත් වෙනවා. ඒතකොට දැන් දකපුවාම දැන් කියනවා දැන් නිරීක්ෂණය කරන ගියා කියනවා මොකුත් නැහැ කියලා. දැන් මොකුත් නැහැ. තාලා මොකුත් නැහැ. ඊට පස්සේ අයන් ඇහුවොත් එමර බැලුම් තියෙන වෙලාවෙත් ඒ නැති බව දැක්කේ නැද්ද කියලා? බෑ ඒක දකින්න බෑ. බැලුම් තියෙනකොට අපිට නැති බව පේන්නේ නැහැ. අපේ හිතේ තරම්ම අපිව ඇති දෙයට ඇදලා ගන්න. බැලුම් දෙකක් අතර හැම වෙලාවෙම නැතිකම තිබුණා. බැලුම් ඔක්කොම බැසට පස්සේ දැන් නෑ කියලා. ඊට පස්සේ කියනවා දැන් ආයෙසර බැලුම් පුරවලා දැන් ගිහිල්ලා බලපන් බැලුම් දෙක අතර තියෙන හිස්තන. පරිේශන කළා පෙන්වුවේ නැත්තම් කවදාකවත් අපේ හිත ඇති දෙයට කැදර වෙනවා මිසක්කා රූපෙට ඇදෙනවා මිසක්කා මේ රූප ධර්ම දෙකක් මැද තියෙන හිස්තන දකින්නේ නෑ. ඒ නිසා එකක් පෙන්නලා ඒක ගෙවෙනකම් ඉඳලා බැලුවොත් දැන් මොකුත් නැහැ කියලා. ඇත්තටම නැතිකමක් නැහැ. හිස්තැනක් තියෙනවා. දකින්නේ දැන් ওই චිත්‍රයක් ඇඳලා තියෙන මේ එකට බලලා කියද්දි මේ චිත්‍රය ඇඳලා තියෙන කොළේ දකින්න පුළුවන්ද කියලා? දකින්න බෑ අපිට ඒකේ තියෙන ළමයා පේනවා. අකුරු පේනවා. වර්ණ සංටහනේ පේනවා. කවදාවත් කැන්වස් එක පේන බලන්නෙත් නැහැ. චිත්‍ර ශිල්පියත් උත්සාහ කරන්නේ කැන්වස් එක වහලා වැඩේ කරන්න. ඔත් බුදුහාමුදුරනවා කැන්වස් එක නැතුව චිත්‍ර අඳින්න පුළුවන්ද කියලා. ආකාශයේ චිත්‍ර අඳින්න බෑ. ඉන්සන නමුත් චිත්‍රය දීපු ගමන් ආකාශය පේන්නේ නැත්නම් චිත්‍රය අඳින තිරේ පේන්නේ නැහැ. කොහෙද බුදුහාමුදුර අපි ගෙනියන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ ආනාපානෙට අපි ගෙනියන්න හදනව නෙවෙයි. පිම්බීම හැකිරීමට ගෙනියන්න හදනව නෙවෙයි. ඒකට දාලා ඒක ගෙවෙනකන් ඉඳලා දැන් මොකද වෙන්නේ කියලා. ඒකට කියනවා ශූන්‍යයි තුච්චයි රිත්යි මොකුත් නැහැ කියලා. ඉතින් අනිදාසේ ආයෙ බලන්න කියනවා පිම්බීම හැකිරීම. අනිද්දා බලනකොට ආයෙ පිම්බීම හැකිරීම බලලා තුච්චයි රිත්යි. ඊටසේ කරගෙන යනකොට මේ මනුස්සයාට හිතෙන වෙලාවක මේ පිම්බීම හැකිලිම පෙනෙද්දිත් මේ හිස්කම තියෙනවා. පෙනෙද්දිත් තුච්චකම තියෙනවා. පෙනෙද්දිත් රිත්තකම තියෙනවා. ආස්වාද සම්පූර්ණ ඉවරලා තුච්ච රිත්ත වෙලානේ ආයේ පස්වාසය පටන් ගන්න. ඒක නොදකින්න එක තමයි තණ්හාවේ කෘත්‍යය. තණ්හාව රූපාරම්මණයක් ගෙවෙන හැටි පෙන්වන්නේ නැතුව ඒක පනලා ඊගාට එන එක පේනවා. ඒ නිසා බුදුජානනාංශයේ තණ්හාවට සිබ්බනී ගෙතුම්කාරී කියලා කියනවා. අපි දැන් කරන්නේ එකක් දිහා ඇහැ කරවිල වෙනකම් බලන ඉඳලා ඒක ගෙවෙනකා ගෙවිලා ඊගාවෙක ඉන්නේ ඉස්සරලා එක චිත්තක්ෂණයක හෝ පරිච්ඡින්න අවකාශය කියන එක දෙක වෙන් කරලා දක්වන අවකාශය දැකපු දවසේ තමයි අපි මනසට විවෘත වෙන්නේ නැත්නම් අපි ඔළුව වැඩ කරන්න ගන්න. එතකන් මේ ඉඳුරන් අපිව නන්නත්තර කරනවා. ඒ නිසා අරමුණක් බලලා ගෙවෙනකම්ම බලන්න. ආයෙ දවසේ ආයෙ තියෙනවා බලන්න. ආයෙ ගෙවෙනවා බෑ. ඒකට තියෙද්දි තියෙද්දි තිස්තර තියෙනවා පේනවා. එහෙම නැත්නම් මේ ඉරතු කූටු මිටියක් අරගෙන ඔට ඉලපත කියලා නම දැම්මට කෝඩු කුරු කෝරු කුරු අයින් කරලා පස්සේ කො ඉලපත නමක් නෑ ඊට පස්සේ කුරු විතරයි තියෙන්නේ. එකතු කරලා බැඳලා දුන්නාට පස්සේ මේක මිටියක් තියෙනවා. මොකද හැම කුරු දෙකක් මැද මේ ස්තනක් තියෙනවා. කුරු දෙක අදාත් යාවෙන්නේ නැහැ. එහෙමනම් ගලවන්න බෑනේ. නමුත් මේ කූරුමිටිය බැඳලා පස්සේ හිස්තන පේන්නේ අපිට පේන්නේ කූරුමිටියේ සමස්ත කෘත්‍යය. සම්ප්‍රයුක්ත කෘත්‍යය පේනකොට අපි ඉලපත කියලා නම දාපුවාම අපි ඉරටු කූරුවකට මෝඩ වෙනවා. ඉලපතට ඥානෙ පාලා දෙනවා. බුදුන්සේ පතුරු ගහලා පේනවා. බෙදලා පේනවා. බෙල්ලකට පේනවා ඉරටු දෙකක් මැද හැමදාම අවකාශයක් තියෙනවා. ඉතින් කවදා හරි අවකාශයට ගියාට පස්සේ විතරමයි නිවන් මාර්ගේ පාදෙන්නේ. ඒකකන් අපි රූප ලෝකෙ පෙන්කෙලිනවා. කාම ලෝකෙ පෙන්කෙලිනවා. නමුත් හුඟව දෙනෙක් එතෙන්ට යනකොටත් බයයි. ඒත් පිරිත් නූල් ගැට ගන්නවා. ඒත් අප නූල් දානවා. ඒත් පිරිත් පැම් බොනවා নানা ප්‍රකාර දේවල් කියනවා. දැන් මුන්දෝ වුණා. යප්පවෝ නිකන් ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට බඩ දඟලන්නේ කියලා තියෙන අර කතුරුන්චලා පයින්නකොට ඉතින් පල්ලෑයනකොට බඩ දනවා. ඉතින් භාවනා කරන බුද්ධම බඩ දෙවිල්ලක් වෙනවා. මේ පසෝන්චලා හොක් කාලා පල්ලෙහාට එනවා වෙනවා. ඒතර පටුව දානවා. ඉතින් මේක ටික ටික පුරුදු කරා. ඒක ලස්සන රචන වෙලා තියෙනවා. ඒ සක්මන් කරන වෙලාවේදී ඒක පිළිබඳව මගේ මත ප්‍රකාශයක් තියෙන්නේ. ඒ නිසා මේ දේවල් තියෙනකොට හැම වෙලාවෙම දෙකක් මැද තියෙන හිස්තන බලන්න ඒක අවමංගල්‍ය දෙයක් නෙවෙයි. මුස්පේන්තුවක් නෙවෙයි. කාලකන්නිකමක් නෙවෙයි. උච්ඡේද දිට්ඨියක් නෙවෙයි. නාස්තික දිට්ඨියක් නෙවෙයි. බුදුරජාණන් දිගටම බැන්නවකට. සතෝ සත්තස්ස විභවං උච්ඡේදම් පඤ්ඤාවේති කියලා මේ ඇත්තවම සතෙක් නැහැ කියලා වෙන්නන්න හදන සරුවචනාංශය කියලා. උසන් කියන පුළුවන් නම් පතුරු ගහලා බලපන් මොකාද උතන සතෙක් කියන දෙයක් නෑ 10 කොටස් විතරයි තියෙන්නේ. එව්වත් හටගන්නේ දෙකක් එකට ඇලිලා නෙවෙයි. එවත් කුඩු වශයෙන් වෙන් වෙලා තියෙන්නේ අන්නේ හිස්තන දැකීම ලෝකෙ පෙන්නේ මූණි හුනියමක් විදියට. මුස්පේන්තුවක් විදියට. කාලකන්නිකමක් විදිහට. ඒක නිකන් නාස්තික විදිහට නමුත් සරුවචනanse භාගෙට hina වෙලා අපි දිහා බලන ඉන්නවා. අනේ මුන්දලා කවදා මේක තේරුම් ගනීද? මේ තියෙන දේ තුල තියෙන හිස්තන ඒ හිස්තන දැක්කා නම් අනත්ත සංඥා වෙන්නේ තුච්ඡතෝ රීත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ අනත්තතාවය බුදුරජාණන් අකුරු පහකින් කියනවා. තුච්ඡතෝ රිතතෝ ශුඤ්ඤතෝ අනතතෝ පරතෝ. ඒක දැක්කනම් මේ රණ්ඩු දරුවලේ නැහැ. මේ තුච්ඡ දෙයකට නෙමෙයි රණ්ඩු කරන්නේ. රිත්ත දෙයකට නෙමෙයි රණ්ඩු කරන්නේ. ශූන්‍ය දෙයකට නෙමෙයි රණ්ඩු කරන්නේ. අනත්ත දෙයකට නෙමෙයි රණ්ඩු කරන්නේ. පරතෝ කාගේදෝ දෙයකට නෙමෙයි රණ්ඩු කරන්නේ කියලා එතින්ට ගිහිල්ලා දැනුයි භවනා පටන් ගත්තේ කියා ගන්න පුළුවන් නම් අපේ වැඩමුළුව සාර්ථකයි. වැඩි පටන් ගත්තා. හැබැයි වැඩමුළුව සාර්ථකයි. මොකද අපි දන්නවා මේ කවුරු මොනවද පෙන්වන්න ගියත් ඒකේ තියෙන හිස්කම පේනවා. තුච්චකම පේනවා. ඒක දැක්කනම් තීන හරියක් ලෝකේ තියෙන්නේ දුක. දුකේ නැතිකම තුච්චකම කියන්නේ නිවන. ඉතින් ඒකටයි මේ පාර හැදිලා තියෙන්නේ. ඉතින් සතුට වෙන්න පුළුවන්. හතරවෙනි දවසේ විතරේට කැන්වස් එක වේන්න පටන් ගත්තා. දිගටම බලන්න චිත්‍රය හරහා කැන්වස් එක බලන් ඉගෙන ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ 9.25 10.25 පර්යංකය මුලදී හිත අරමුණින් පිටගොස් ගැස්සීමක් සමග නැවත අරමුණ වෙත එන ලදී මෙය කීප විටක්ම සිදුවිය ඉන්පසු ක්‍රමෙන් ආනාපාන අරමුණ අවශ්‍ය පරිදි වරහන් ඇතුලේ ඕලාරිකවද සියුම්වද දනිමින් සිටිය හැකි විය ඉක්බිති සිතට විටින් විට නැගෙන වෙනත් අනු අරමුණු ඔස් ඔහේ දකිමින් පමණක් සිටියෙමි. ආනාපාන අරමුණ ක්‍රමයෙන් යටපත් වී ගිය අතර අවශ්‍ය විටක අවශ්‍ය නම් පමණක් නැවත අරමුණු කළ හැකි විය. ඉන්පසු සිතට නැගෙන සෑම සිතක්ම අනිත්‍යයි වශයෙන් එකෙනෙහිම අනිත්‍ය සංඥාවට ලක් කර අතහැර දමන වරහන් ඇතුළේ යන්නට ඉඩ හරින ලදී. කය සංසිඳී ඇති බව වැටහේ. මෙලෙස පැයම ගත විය. 3 4 පර්යංකය මුලදී ඊතා සුළු මොහතකදී සිත ආනාපාන අරමුණින් පිටගොස් යන සැනින්ම ගැස්සීමක් සමග නැවත අරමුණ වෙත එයි. මෙය නැවත නැවතත් සිදුවේයි. ෂණයකදී පිටතට යන බවද නැවත එසැනින් අරමුණ අරමුණ කරා එන බවද සියුම්ව හොඳින් පෙනේ. පැයම කුඩා යුද මෙහෙයුමක් බැටල් එකක්සේ හැඟුනි. ක්‍රමෙන් අරමුණින් වෙන්වීම අඩු වී ආනාපානය සියුම් වී ඊතා සියුම් වී කුඩා පල්ස් එකක්සේ පමණක් දැනේ. මෙම දැනීම ඊතා සැපය. ආනාපානය මොහොතක් මොහොතක් පාසා එකිනෙකට වෙනස් වන බව පසක් විය. ගරු ස්වාමින් වහන්සේ ඊයත උත්සාහය නිවැරදිද? අඩුපාඩු මොනවාද? යම් ඉදිරි පියවරක් වෙද්ද මේක ඇත්තටම අවධානය වෙනකොට මට කියන්න දෙයක් නැහැ. ඒ නැගිටපුවම හරි සාන්ති ගතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් යුද්ධෙන් දිනුම්. හැබැයි යුද්ධය යනවා තාම. මේකට කියන්නේ යුද්ධක නෙමෙයි සීමිත මෙහෙයුමක් කියලා කියන්නේ. පොඩි නිකන් මේ කද්ද ඉංග්‍රීසි වචන තියෙන සිංහලට දාලා තියෙන එක සීමිත මෙහෙයුමක් ගහලා බලනවා දෙන්න පුළුවන්ද කියලා. එහෙම දෙක තුනක් කරලා තමයි අපි යුද්ධ ප්‍රකාශ කරන්නේ. ඒ සීමිත මෙහෙමදි කරන්නේ පිට පිට ගියාම ආපහු එන්න කොච්චර වෙලා යනවද කියලා බලන එක. මේකට ඉංග්‍රීසි කියන්නේ රෙසිලියන්ස් කියලා. රෙසිලියන්ස් කියලා කියන්නේ අපි අම්මා මැරුණාට පස්සේ ආපහු ස්වභාවික මනසට එන්න කොච්චර වෙලා යනවද මේ මරණය අමතක කරලා. අම්මගේ දරුවා මැරෙනවා. අම්මට බොහොම හිතට අමාරුයි. අඬනවා කිසాగෝතිම වගේ කෑ ගහනවා කොච්චර කාලයක් යනවද අම්මා ආයෙසරයක් ප්‍රකෘති මනසට එන්නේ අපි විභාගෙන් පෙළෙනවා වහ කණ්ඩ හිතෙනවා. ආයෙසරයක් අපි ප්‍රකෘති මනසට එන්න. ඉතින් මේ හිත පිට ගිහිල්ලා ආපහු එන එක බුදුරජාණන්සේ විනය දේශනා කරන්නේ ආපත්‍යක් සිද්ධ වෙච්චාම ඒ ආපත්‍ය නැවත දේශනා කිරුවට පස්සේ ආවිකතයිස පාසු හෝති. ආවිකරණය කෙරුවට පස්සේ ඒක නැති වෙනවා. ඒ නිසා වෙච්ච ආපත්‍ය නැති කිරීමේ ක්‍රමයක් තියෙනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පියවර හතරක්. සරති කියලා කියන්නේ දැන් මං ඉන්නේ ආපත්‍තික බව දන්නවා. ඒ කියන්නේ හිත පිට ගියයි කියලා ගමු අපි ධර්මානුකූලව. ඒකේ විවරණය කරන ලැජ්ජ වෙන්නේ මට උනාට ගියා නෙවෙයි මම ඉතින් ආපත්‍ය සිද්ධ වුණා දැන් අරමුණෙන් පිට ගියා. හොඳට විවරණය කරලා බලනවා. උත්තානි කරෝති එතකොට තියෙනවා මම මෙතෙක් කල මේකට පශ්චාත්තාප වුණා. ඒ නිසා මේ කොරස් කටේවත් අත දා ගන්න බැරි වුණා දැන් නැහැ දැන් දන්නවා මම ඇති වැරද්දක් වෙලා තියෙනවා කියලා වැරද්ද මෙච්චරයි කියලා දන්නවා ඒක උත්හානේ කරොත් ඒක හයිලයිට් කරලා වෙන්නනවා ඊට පස්සේ දේශේදී තව හංසු කෙනෙක් කාට ගිහිල්ලා ආපත්‍ති දේශනා කරනවා ඉවරයි මේකට කියන්නේ පව් තමා කරනවායි කියලා ඔච්චරමයි භාවනාවේදී හිත පිට යනවා පශ්චාත්තාප වෙන්න එපා මොකද හිත ඇරියා නෙවෙයිනේ ගියානේ ගියේකට මොකද පශ්චාත්තාප වෙලා මොකද්ද හම්බෙන්නේ ලාභේ ඒකට ඒක දැක ගන්න මම පළවෙනි වතාවට අරමුණ තියෙන ගෝච රජ්‍යත් අරමුණ ආරක්ෂක අරමුණ. ඒwidetilde මගේ හිත පිට ගියා මම දන්නේ මේකේ ඉන්නවා දැන්. කලබල වෙන්න එපා. අපිට බුදු සරණ තියෙනවා. සති සරණ තියෙනවා. සීලේ තියෙනවා. සද්ධාව තියෙනවා. ඊට පස්සේ දැනගෙන ආපහු තමන් අරමුණට එන්න නම් හැකි සංඥාවෙන් බලනවා මිසක්කා මම කාලකන්‍යා මට පව් සිද්ධ වෙනවා මම කරන හරියක් මෙහෙමයි මට කරන්න බෑ කියලා කියනවනම් බුද්ධ පුත්‍ර කියන නමට ගැලපෙන්නේ නැහැ. ආවම එන්න බෑ. ආවට මදි. තව උපසම්පදා භික්ෂුවක් ගාට ගිහිල්ලා ආපත්‍ය දේශනා කරනවා. ඒකට දේශේති කියනවා. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. මගේ හිත පිට ගියා. මං අපව ගත්තා. ඒතර පස්සේ මට පශ්චාත්තාවයක් නැහැ. තිබ්බ තැන ඉඳලා වැඩේ කරන්න යනවා. පශ්චාත්තාව තියෙනවා නම් ආපහු ගෙදර ආවත් අරමුණට ආවත් අර මුළු ආධුනිකයෙකු විදිහට භාවනා කරන්න යන්න බෑ. අර පශ්චාත්තාපේ නිසා. මේ නිසා සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ තඳහන් කරනවා පමාදේ න කම්පතිති සති බලං කිය. හිත ප්‍රමාදයට වැටුණට සතිය නැතුව ප්‍රමාදයට වැටුණට කම්ප නොවෙනව නම් ඒකට සතිය නෙවෙයි කියන්නේ සති බලය කියන්නේ. මේකේ තියෙන පරිසම්පදා මාර්ගයේ බල කතා කියන කෑලි. ඒක වාක්‍ය පහයි තියෙන්නේ. අස්සද්දේන කම්පතිති සද්ධා බලං. කුසීතේන කම්පතිති විරිය බලං. පමාදේන කම්පතිති සති බලං. වික්කිත්තේන කම්පතිති සමාධි බලං. අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං. අපි වෙලා තියෙන්නේ සද්ධාව නැතිලා කම්පා වෙනවා, වීරිය නැහැ කියලා කම්පා වෙනවා, සතිය නැහැ කියලා කම්පා වෙනවා, සමාධිය නැහැ කියලා කම්පා වෙනවා, ප්‍රඥාව නැහැ කියලා කම්පා වෙනවා. ඉතින් අපි සදා සොත්ති. කවදාවත් ගොඩ ගන්න බෑ. මේ ඔබ දැනගත්තෙත් භවනාවේදී මේක දැනගන්න තමයි බලය කියලා කියන්නේ. ඒක දැනගෙන ඉදිරියට යන්න නම් මේ විස්තර කරන විදිහට පිටගිය හිත ආපහු නැවත Taman තිබුණු ප්‍රകൃතියට ගන්න කොච්චර ඉක්මනට යන්න ඕනද කියන එක තන්නේ ක්‍රම Taman අතේ තියෙන වැඩක්. ඒකට අතීත දේවල් බලපාන්නෙත් නැහැ බුදුහමරෝ බලපාන්නෙත් නැහැ යේසුස් වහන්සේ බලපාන්නෙත් නැහැ මොකක්වත්ම නැහැ. අන්න ඒක තමයි අපි මේ යුද්ධ මෙහෙවරිය කරන්නේ. පයින් ගැහුවට අපි වැටෙනවා ආය නැගිටිනවා. ආය වැටෙනවා ආය නැගිටිනවා. ගිනිසිලකට පිඹල බලන්න ගිනිසිල පැත්තකට යනවා. එහෙනම් පිඹිල් නැතකට පොර නැගිටිනවා. බුද්ධ ජනස අපිට දීලා තියෙන එච්චරයි. ඉදි කට්ටක් කෙලින් කරලා ඉදි කට්ටුට අබහුරක් වක් කරන්න කියනවා. එක අබෑටයක්වත් ඉදි කට්ටුවේ බැලන්ස් වෙන්නේ නැහැ. ඉදි කට්ට පැත්ත දාලා අබහුරක් දාන්න කියනවා ඉදි කට්ට වහගෙන යනවා. ඒ සතිය කෙලින් වෙලා තියේදී මොන්න අකුසලේ ආවත් හිටින්නේ නැහැ. සතිය නැහනේ. ඉදිකට වැටුණානේ. කාටවත් නොකුත් කරන්න බෑ. ඒ නිසා මේක මේක කෙලින් කියන්නේ. හැම වෙලාවෙම මේක ගිරිසිකරයක් වාගේ ඉදිකට්ටක් වගේ එළඹ තියන්න. ඒකට කොච්චර හරි වක් කරන්න. අබ්බ නෙවෙයි, වැලි නෙවෙයි ඕනම දෙයක් වක් කරන්න එකම කඳුලක්වත් මතු පිට හිටින්නේ නැහැ. ඒ නිසා ඒ රෙසිලියන්ස් එහෙම නැත්නම් නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන්කම gederin පිට ගියේ මිනිස්සේ හුඟ කාලයකට පස්සේ නැවත gedera එන පාර හොයාගෙන එනවා වගේ වැඩක්. අපි ඒ තරමටම අපේ gederin පිට වෙලා කල් ඉන්නෙම නන්නත්තර වෙලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නේ රූප පෙන්නනවා, සද්දාස්තනවා, ගන්ධ රස පහස. ඒ නිසා කොයි වෙලාවක හරි මේකට මේ ඒව නැත කරපු ගමන් ඌ දන්නේ නැහැ ගෙදර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කොහොමද යන්නේ කියලා දන්නේ නැහැ. භාවනාවේදී අපි කියනවා නෑ මම කලබල වෙන්න එපා. උඹ සසරණයි සනාතයි උඹ පුරුදු කරගත්ත අරමුණක් තියෙනවා. ඒකට ගෝච රජ්‍යත් භූමිය කියනවා. පුළුවන් විදියට පාර අහගෙන එන්න ගෙදෙට්ට. මම මෙතන ඉඳගෙන ඉන්නවා. මම ධක්මං කරනවා. මේ වම මේ දකුණ කියලා දන්නවනම් මායයටවත් අපි යට කරන්න බෑ. ඒ නිසා ඒකට ගරු කරන්න ඕනේ. ඒක භාවනාදී හම්බෙච්ච තිබිච්ච ගුණයක් මතුවීමක්. ඒකට කියන්නේ උත්ප්‍රේරණය වීමක් කියලා. මේක පුළුවන් තරම් බැලුවත් ඔය මොන අකුසලයකින්වත් අපේ manussකම නැති කරන්න බෑ. ඒ නිසා මේ මිනිස්සු අකුසලයක් කරුවයි කියන්නේ. මනුස්සයට බනින්න ඒක වෙනම දෙයක් හැබැයි මිනිස්සෙගේ manussකම තියෙනවා. ඒක ඉතුරු කරලා බනින්න. මු මරන්න ඕනේ මෝ හිරේ දාන්නේ මොකද්ද අපිට තියෙන අයිතිවාසිකම? අපි මේ ලැබපු manussකම දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා මේ සතෙක් මරුවා හොරකමක් කරුවා කියලා පහත් කරන්න එපා සහ ගන්නවා. අපාගත වෙනවා. න්‍යා හදන්න පුළුවන්. අපිට හැදෙන්න පුළුවන්. නිසා manussකම තමයි පිටගිය හිත නැවත ගෙදෙට්ට ගන්න පුළුවන්. මේක කාට හරි එක්කෙනෙකුට කියලා දෙන්න බලන්න බැරෙන්න ඉස්සලා. ඒතකොට අපි මනුස්සය වෙනුවෙන් යමක් කරා වෙනවා. මොකද හුඟව දෙනකොට නිවස බල ආපහු වෙන ගමන ආපහු වෙන පාර මතක නැති වෙලා අනේ හිත ඇවිස්සුණයි කියලා වහ කනවා. සද්ධාව නැහැ කියලා වහ කනවා. සතිය නැහැ කියලා වහ කනවා. ඉතින් මොකද කරන්නේ? ඔය එකකින්වත් ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නිසා මේකේ උත්සාහයක් කරන් තියෙනවා. පිටගියේ හිත නැවත ගැනීමේදී කොච්චර ඉක්මන් වෙනවද? එතකොට සියල්ලේ අනිත්‍ය බව අනිවාර්යම වැටහෙනවා. මම මේ මේක පිටුගතව මේ මත ප්‍රකාශ කිරීමක් කරන්නේ අවසාන කැලේට උත්තරේ කලින් මන් දීපු එක. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි මෙම පිම්බීම හැකිලිම නම් භාවනාව මීට ටික කලකදී සිටම සිදු කරගෙන භාවනාවකි පිම්බීම හා හැකිලිම බලමින් යන විට එම කර්මස්ථානය ප්‍රකට විය. ඉන්පසුව මට ලැබුණේ හයපල මෙනෙහි කිරීමයි. මේ කරගෙන යන විට මගේ තුනටියෙන් පහළ කොටස උලම් බැහැපු බැලුමක් මෙන් ලේ මස් නැති සමහා ඇටසැකිල්ල පමණක් තිබුණේය. ඉන්පසුව මම මගේ දකුණු අතේ සිට මුළු ශරීරයම අඟලෙන් අඟලට හැපෙමි කියා මෙනෙහි කළේය. ඉන්පසුව මගේ මුළු ශරීරයේ ඇටසැකිල්ලම සම්පූර්ණයෙන් දක්නට ලැබුණා. මේ ඇටසැකිල්ල දකින විටම මමය මගේය මගේ ආත්මය යන හැඟීම මට නැති වී ගියාක් මෙන් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම කර්මස්ථානයේ හරිද වැරදිද සාර්ථක ප්‍රතිඵල ලැබේද යන වග මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔයක අවසාන ඵලයේ වෙන නිවන අපි පැත්තකට තිබ්බොත් නිවනට යන පාර තමයි අසහනේ අඩු ගතියක් පේනවනම් ආතතිය අඩු ගතියක් පේනවා ඔය තමයි නිවන කියන්නේ. ඉතින් ඒක Tamanටනේ වැටෙන්නේ කවටක්ක කියන තේරෙන්නේ. ඒ නිසා මේ පාරේ යන්න යන්න කටු අකුලක රෑමක් දාන රෑ කරුවලේ ටෝච් එකකුත් නැතුව කුර ගාගෙන දන ගාගෙන කූඩල්ලොත් ඉන්නදී සර්පියොත් ඉන්න අකුලක රින්ගගෙන ගිය මිනිස්සේ වෙල්ලිලියකට ඇවිල්ලා හිටගෙන යන්න පුළුවන් තැනකට හම්බුණානේ තේ මිනිස්යෙන් අහන්න දෙයක් නැහැ නේ ගමන වේග වෙනවද නැද්ද කියලා. ඒකේ Tamanට තේරෙයි ඇවිදිනකොට අර තිබුණු අකුල් කටුකොහල් තත්ත්වේ නැහැ. දැන් නිර්වුල් පාරකට වැටෙනවා කියලා. ඉතින් මේ කියන්නේ අසහනේ අඩුවීම ආතතිය අඩුවීම. එහෙම නැති හැම වෙලාවෙම අපි ඉන්නේ ආතතියක. මේ පිස්සන් කොටු ඉන්න පිස්සු විතරක් නෙවෙයි. ඇත්තට උන් අපිට වැඩි ජොලිය ටිකක් ඉන්නවා. ඒ පිස්සු පොඩ්ඩක් ආශ්‍රය කරවන්න උන් ඇතර තමයි හොඳම හැඩිදැඩි පුරුෂයෝ ලංකාවේ ඉන්න හරියක් ඉන්නේ එකේ. උන්ට කිසිම ලෙඩකුත් නැහැ, මානසික අසහනකුත් නැහැ. බලන්න එන දොස්තරලට උන්ට වැඩි පිස්සු. බලන්න යන අපිටත් උන් hina වෙනවා. මේ අකුන්ට මේ අකුයි තායනවා පිස්සු නැහැ කියලා. අපි තමයි පිස්සු නැති කට්ටිය මුන්ට පිස්සු. ඒ වගේ අපුතුම අදාහණයක අපි ජීවත් වෙන්නේ. භාවනා කරනකොට පොඩි රිලීස් එකක් නිකන් ගැටේ ලිහෙනා වාගේ තේරෙනවා උයින් එහාට මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි මේක බාධාවකින් තොරව යන්නරි. ඉතින් යනකොට හිතනවා ඕකද නිවන කියන්නේ නැත්නම් ඇත්තටම සැක හිතෙනවා. සැක නෙවෙයි. අපි බල නිවන කියලා බලාපොරොත්තු වෙන වෙන මොකක්ද යා. එකක් නම් කියත එක අපි බලාපොරොත්තු වෙන එක නෙවෙයි නිවන කියන්නේ. බෞද්ධයාට පැටලිලා තියෙන්නේ. ඒ නිසා මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ පටවි ධාතුව පටලවා ගන්න කොයි විදිහටද ඒ විදිහටම නිවන පටලවාගෙන තියෙන බව අන්තිමටම බුදුහාමුදුරු කියනවා. නිබ්බාන කියන වචනයත් පුත්තජන පටලවාගෙන තියෙන්නේ. තේක පුද්ගලයා තව විදිය අරහතන් වහන්සේ විතරයි ඒක ප්‍රශ්නයක් නැද්ද? ඉතින් අටුවාචාර්යන කියන ඔය අපේ නිවන ගැන නෙමෙයි කියන්නේ අල්ලපු ගෙදර කට්ටිය කියන නිවන අපේ නිවන පැටලෙන්නේ නැහැ. ඒ අටුවාචාර්යන වහන්සේට පෙරතිච්ච තැන. අපේ එකත් අපිට පැටලිලා තියෙන්නේ. බෞද්ධය හිතනවා නිවන කියන්නේ කහා පාට එකක්. දිලී දෙනවා උඩ ඉදිමගක් දිගේ ගියාම දිව්‍ය ලෝකේ වගේ තැනක තියෙන එකක් කියලා. ඉතින් අර බලාගෙන භාවනා කරනවා අනේ කවදාවත් හම්බ වෙන්නේ. හැබැයි හම්බ වෙන බාට ලකුණු තමයි ඉන්නේ සෑහලුවක් ලැබෙනවා. දරතේ අඩු වෙන ගතියක් තියෙනවා. ආතතිය අඩු වෙන ගතියක් තියෙනවා. අසහනේ අඩු වෙන ගතියක් තියෙනවා. 100%ක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ විදිහට කැඩි කැඩි යනවා දකින්නකොට තමයි තේරෙනවා අර තිබුණ බැමි ගැලවිලා යනවා වගේ ඉවර නෑ. ඒක නිසා අපත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේමක් පත්තේ මානෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. තාම ඉවර නෑ. මේ ඉවරම නෑ නෑ රැල් බුරුල් රෙන්ඩ පටන් ගන්නවා. ආනේ ඒ ප්‍රවාහය ඒ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න එපා. එහෙම කරගෙන යන එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිටින විට සමහර අවස්ථාවල සිත බොහෝ වේලාවකට පිටතට ගොස් નિરાයාසයෙන් නැවත ඇතුල්වන පිටවන හුස්ම මතට සිත පැමිණේ. එවිට කිසිඳු කලබල ගතියකින් තොරව හුස්ම මත ටික වේලාවක් හොඳින් සිත රැඳී පවතී. ඉන්පසු නැවත පිට යෑම සිදුවේ. මේ වරින් වර සිදුවේ. දැන් මම සිතේ මෙම ස්වභාවය හඳුනන නිසා සිත අරමුණට එසේ ස්වභාවයෙන් ආපසු නැවත පිටතට නොයන ලෙස මහත් ඕනෑකමකින් දැඩි අවධානයකින් තියුණු ලෙස විශේෂ කැපවීමක් සිදු කර නැවත මෙසේ සිත හැසිරීමට නොයා සිත හුස්ම ඇතුල්වීම පිටවීම මතම අවධානය තබා ගැනීමට මහන්සි වෙමි. මෙසේ සිදු කිරීම එනම් බලවත් වීරියකින් විශේෂ ඕනාකමකින් යුතුව මහන්සි වී සිත පිටටට නොයන ලෙස ඇද බැඳ තබා ගැනීමට කටයුතු කිරීම සුදුසුද මේ පිළිබඳව <clears throat> පින්වත් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි මේක තමයි මම අයනේ කියලා කියන්නේ මමයට නිකන් ඉන්න බෑ කවදාකවත් කොරණ වැදයක් අල්ලන තටමන ගඟ උයලට හරවන්න හිතවිලි එක නතර කරන්න හදනවා බඩේ ලියන්න යනකොට පොරොප්පයක් ගන්න හදනවා වමන යන්න හදනකොට කට වහගෙන ඉන්නවා. ඔය මම යගේ වැඩ තමයි. බුදුන් කියන්නේ ඔකට යන්න දීපන්. බඩේ යනවනම් යන්න ඇරපන්. වමන යනකොට කට තද කරලා ඉන්නකො වමන යන්න ඇරපන්. හිත යනවනම් යන්න ඇරපන්. ගියාට පස්සේ ගෙනේ මම යට ඒක බෑ. මම කියන්නේ යන්න දෙන්න නැතුව අල්ලන්න හදනවා. ඒක දුර සදාකාලිකම ජොබ් එකක් තියෙනවනේ. මේ මේකන් නෙමෙයි බුදුරජාණන්සේ උගන්වන්නේ හිත පිට ගියා ගියෙත් උඹට කියලා නෙවෙයි. ඔය හිතාපව් එන්නේ ප්‍රകෘතියෙන්. ඔබ යනකොට යම්සේ කනගාටු වෙනවද? ඒ තා සතුටු වෙන් ගියේ හිතාපව වෙනවා දකින්න. එතකොට හැමදම සතුටේ. ගිය හැම වෙලාවෙම ආපහු වෙන්න එපා නැත්නම් අපි මැරෙන නෙමෙයි වෙලාවේ. නැත්නම් අපිට සදාකාලික සීන නැති වෙලානේ අපි නෑ. ලක්ෂ වාරයක් හිත පිට යනවා ලක්ෂ වාරයක් හිත එනවා. ඉතින් හිතේන එක සතුටු වෙන එක කියලා බුදුහාමුදුරුවෝ කියනවනම් පිට යන එක ගැන කනගාටු වෙනවයි කියලා කියන්නේ ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා මං කියන්නේ. ඒක තමයි අපිට උගන්ලා තියෙන දේ. ඒ වෙනුවට අපිට බුදු කෙනෙක් පහළලා කියනවා ඊට පිට යන හැම වෙලාවෙම අපව වෙනවා. යනකොට කනගාටු වෙන එක නම් පුරුදුනේ දැන්. එනේ එක සතුට වෙන්න බලපෑදී උඩ යන්න හරි ආසාවක් වෙනවා. ගියොත් විතරනේ එන්නේ. යන යන වෙලාවේ සතුටක් වෙනවා බලයන්. ගියට අපව වෙනවා. <clears throat> එතකොට අර සාරති විවරති උත්තානි කරෝති දේශේති කියන පැත්තෙන් සාසනය වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිත කියන්නේ හිතවිලි කැළඹිලි මහමුද තියනවාද කියලා අහනවා බුදුහාමුදුරුවෝ කැළඹිලි නැති. මහමුද තියෙන බව දන්නේ කැළඹිලා තියෙන නිසා තමයි. හිත තියෙනවා නම් කැළඹෙනවා. කැළඹෙන්න අර උඹ යෝනකම නෙවෙයි වෙන්නේ. එහෙම නැත්නම් මං හිතලා කැළඹෙනව නෙවෙයි. ආන්න මේක බාරගත්ත දවසේ ප්‍රශ්න 50ක් ඉවරයි. ඒ නිසා හිත පිට යෑම නැතර කරන තටමන් යන්න එපා. ඒක නෙමෙයි තියෙන්නේ හිතේ පිට යෑම ස්වභාවය. ඒකේ ඒකේ භාව ලක්ෂණය. ඉතින් ඒක දිහා බලන්න ඉන්නේ. හරියට පටවි ධාතුව බර ගතිය වගේ හිත තියෙන්නේ ওই දඟලන ගතිය තමයි. ඒක නැති වෙනවා ෂුවර් එකටම ඔය හිත පිට දඟලන්නෙම නැති වෙනවා මැරිච්ච දවසේ. ඉතින් ඒක වෙනවනේ ඒක බලතැහැගේ දයින් පස්සේ. ඉන්න කන්නම් ගොයියෝ. බුදුරජාණන් වහන්සේ තනියම කැලේට භාවනා කරන ඉඳදී හිත පිට ගිය වෙලාව බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. විවේකීව ඉන්නකොට කල්පනා වුණාලු මේ රජවරු මේ දුප්පත් මිනිසුන්ගෙන් අයවදු ගැනීම තරම් අසාධාරණයක් නෑනේ මේ මිනිහා කීයක් හරි හම්බ කරන අපම ඒකෙමුත් කෑල්ලක් රජ්ජුරුව අරගෙන රජ්ජුරුව කාම ක්‍රීඩා කරනවා වෛශ්‍යාවති අයින බොනවා අර සල්ලි වලින් අනේ මේ දුප්පතුන්ගේ ආදායම් බාද ගන්න නැත්තම් කියනකොටම පිටිපස්සෙන් ලෙක් කෙනෙක් කියනලු ඕක තමයි මං කිව්වේ ගිහි අතරින් නැතු හිටියනම් රජ වෙන්න තිබ්බනේ රජ වුණා නම් ඕක දැන් උනත් කරලා දැන් මොකද කියන්නේ යන්ද කියලා අහලා බලනකොට මාරමස්සිනා ඉතින් බුදු වුණාට පස්සෙත් ඇවිල්ලා මස්සිනා කනට කොඳුරු කරලා කියනවනම් අපි වගේ නරපණුවන් ගැන කුමන කතාවද? ඔව්ව නැතර කරන්න හදනවා කියන්නේ ගඟ ඉහළට යන එක නැතර කරන්න හදනවා කියන යන හැටි බලන්න. බල්ලා කියන කොච්චර වෙලා යනවද මට නැවත අරමුණේ ගිනක් තියන්නේ. උඹ කඩපම් මං හදනවා. උඹ කඩපම් මං හදනවා. අනේ එදාට එන පෞරුෂත්වය විතරයි අපිට yaadena පෞරුෂත්වයකට තියෙන්නේ. හිත නැතර කරන්න හදනවා කියන එක ඒක ඒක ඉතින් අර වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. වතුරේ තෙත ගතිය නැති වතුරකුයි සීත ගින්දර සීතල වෙච්ච ගින්දරකුයි නෑ. අපිට කොච්චර පටලවිලා තියෙනවද ප්‍රകൃතිය තේරුම් ගන්න, ඇති හැටි තේරුම් ගන්න අපි මේ කවදාකවත් බලාපොරොත්තු වෙච්ච බැරි දෙකට යුද ප්‍රකාශ කරලා සනාතන සටනක ඉන්නේ. ඊටේ පරාජය බාර ගන්න පිටිගේ හිත ගෙනත් යන්න. නොබෝ කලකින් අපිට පුළුවන් වෙයි මේ ජය ප්‍රකාශ කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත භාවනා ආරමුණෙහි පවතින විටක අපට නොදැනී මුලාවටපත් වී සිත පිටට ගිය විටක එසේ පිටගොස් ඇති බවත් නොදැනී පිට අරමුණක් මත සිත පවතින අවස්ථාවකත් එසේම අපගේ දැනුවත්කම මතම පිට අරමුණක පවතින බව දැන දැනත් එසේ භාවනාරමුණෙන් පිට සිත පවතින අවස්ථාවකත් යන අවස්ථා දෙකෙන් වඩාත් යහපත් අවස්ථාව මෙයයි පෙන්වා දිය හැකි අවස්ථාවක් තිබේද දෙකම නුසුදුසුයයි අපට හැඟේ. නමුත් දෙවෙනි අවස්ථාව පළමු අවස්ථාවට වඩා තරමක් හොඳ අවස්ථාවක් යයි අපට දැනේ. මේ පිළිබඳව ස්වාමින් වහන්සේගේ අදහස සහ මේ සම්බන්ධව යම් විග්‍රහයක් විස්තරයක් ඉදිරිපත් කර දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. අපටත් එසේම දැනේ. එච්ච තමයි කියන්නේ. මුලේ පිළිකාවක් තියෙනකොට ඒක නොදැනී ඉන්න පුළුවන් දැනගෙන ඉන්න පුළුවන්. ඉතින් කවුරු හරි කිව්වොත් ඒක දන්නේ එක හොඳයි කියලා. ඉතින් අර මනුස්සයාට ඒක දැනගත්ත දවසේ ගෙදර මිනිස්සුන්ටත් අප්සෙට් මේ මිනිහටත් අප්සෙට්. මෙච්චර කල් පිළිකාව තුන අප්සෙට් නැහැ. දැන් දන්නවා පිළිකාවක් තියෙන එදාට තමයි අප්සෙට් එක එදා ඉඳලා ඉතින් මැරෙන්න පටන් අර ගන්නවා දඟලනවා අල්ලපු කිසි මිනිසුන්ට heart attack එනවා මේ මිනිහට කොලෙස්ටරෝල් නගින ඕන්න බලනවා මේ හොඳ ආහාර කන්න තියෙන්නේ මොනවද ව්‍යායාම මොනවද සති භාවනාව කියන්නේ මොකද්ද ඔන්න එදාට තමයි පටන් අරගන්නේ භාවනා කරන්න හැබැයි ඊට මාස ගන්න ඉඳලා පිළිකාව තිබුණා උට උට බඩේ ලියන්න පටන් අරගන්නේ දොස්තර කියපු දවස් ඊට පස්සේ දොස්තරට බයිනවා මේක කාලකන්‍යා මේ මිච්ච දන් දීපු මට කොයිද පිළිකා එන්නේ මූට වැරදිලයි කියලා. ඉතින් වගේ අපිට මේ පිළිකා තියුණාට ප්‍රශ්න නැහැ. අපි පිළිකා තියලා දැනගන්නකොට අප්සෙට්. ඒක නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය මොකද අවිද්‍යාව තමයි ප්‍රධානම අකුසලයි. අවිද්‍යාව තමයි ප්‍රධාන අකුසලයි ඊට පස්සේ තමයි සංස්කාරයෙන්. ඒ නිසා අවිද්‍යාවට අවිද්‍යාව තියෙන බව දන්නවනම් ඒ තමයි විද්‍යාව කියන්නේ. සලායතන විභංග සූත්‍රයේ කියනවා මගේ අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීමමයි විද්‍යාව කියන්නේ. නැත්තම් විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාගයි. ඒ නිසා මම මේ භාවනා කරන මම කොච්චර මැට්ටෙද්ද කියලා බලන්න. මට කොච්චර හිත නන්නත්තාරද කියලා බලන්න. මගේ හිත කොච්චර අසික්කිතද කියලා බලන්න. මගේ හිත කොච්චර නොකෑමනා දහපදුරා එකක්ද කියලා බලන්න. ඒක ඔක දන්නේ එක තමයි විද්‍යාව කියන්නේ. ඔක මෛත්‍රී බුදුහමරෙල්ල කරන දෙයක්වත් නැහැ. ගෞතම සරුවච්චන්ස කරන දෙයක්වත් නැහැ. උන්වහන්සේලා කියනවා තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඒක තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒ නිසා නොදැනී ඉන්නවට වැඩිය හොඳයි. දන්න හොඳ. ඒ නිසා සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. ඒක තමන්ගේ තියෙන අඩුපාඩු කණ්ඩික එළිවෙන එක හොඳයි. පිට හිත පිට ගිහිල්ලා පිට ගිය බව දන්නවා. මම ඉන්න ඉන්න ඕන නම් ආනබනේ දැන් ඉන්නේ සද්දකේ බව දන්නවා. කලබල වෙන්නේ දැන් නැහැ. කලබල නොවීමමයි manussකම එතන තියෙන්නේ. කලබල නොවීමමයි තපස කියලා කියන්නේ. කලබල නොවීමමයි Brahmacharya කියන්නේ. කලබල නොවීමමයි උපේක්ෂාව කියලා කියන්නේ. කලබල නොවීමමයි අප්‍රමාදය කියන්නේ. ඒ නිසා ඒක හොඳට හුරු කරගන්න සද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. පින්වත් ස්වාමින් වහන්සේ බොහෝ කලක සිට සක්මන් කරන මාහට කිසිඳු සිහි කිරීමකින් තොරව සක්මන් කරමි. පාදයේ දැඩිව හා මෘදුව ගැටෙන තැන් ඉරායාසයෙන් දැනේ. සමහර විටක ඒක ඝන වස්තුවක් එහා මෙහා යන ලෙසද දැනේ. තවත් විටක යන දෙය දෙස වරහන් ඇතුලේ ශරීරය නිරීක්ෂකයෙකු මෙන්ද බැලීමට හැකිය. සමහර විට සිත හැකිලි නිදිමත සහිතව ශරීරය සක්මනේ දෙපැත්තට දෝලණය වීමක්ද සිදුවේ. එවිට සිත කය සැහැල්ලු කල විට එය පහ වී යයි. මේ පිළිබඳව පහදා දෙන්න. මීට වැඩි යමක් මම සක්මණෙන් බලාපොරොත්තු වෙමි. මේ වැඩපිළිවෙල නිවැරදිද? වැරදි නම් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය ඒ මට්ටමට ගිහිල්ලා තමයි සක්මණ පිළිබඳ යම් වශීභාවයක් යම් සිද්ධ වීමක් වෙන්නේ. ඒ ටික හරහා යන්න ඕනේ. ඇඟ පාලනය කරගන්න බෑ එපා වෙනවා වැනෙන්න පටන් ගන්නවා. ඒ තියෙද්දි සක්මන් කරලා මේක අර බයිසිකල් එක පදින්න පුරුදු වෙන කාලේ ඉතින් ඒ ටික සල්ලි දීලා ගන්න බෑනේ බයිසිකල් සල්ලි දීලා ගත්තට පදින්න හැටි පස්සේ ගන්න බෑ. ඒකට වැනෙන්නම වෙනවා. වැටෙන්නම වෙනවා. ඉතින් ඒ ටික නැතුව මොනව කරන්නේ? ඒ නිසා ඒ කාලේ ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ පුහුණු කිරීම තමයි අපි මේ ආධිකම්මික විපස්සකෙක් කරන්නේ. ඒක වැරද්දක් නෑ. හොඳත් නෑ. හරිත් නැහැ. තව කරන්න තියෙනවානේ. නමුත් මෙතන නැතුව කරන්න බෑ. ඒ නිසා මේකට බොහොම ගෞරවයෙන් මූලික අඩිතාලම සකස් කිරීමක් කියලා යටහත් පහත්ව නියතමානීව ඉදිරියට නිකයි කරන්න ඕනේ. අවසරයි ස්වාමින් වහන්සේ යමක අනිත්‍ය ලක්ෂණය බැලීම යනු කුමක්ද? අනිත්‍ය ලක්ෂණය බැලීම කියන එක අමු කුණු හරපයක්. පෙනීම කියලා එකක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණය බලන්න බෑ ද්වේෂය නැතුව. පෙනීම සිද්ධ වෙන්න පුළුවන් ද්වේෂය නැතුව. ඒ නිසා අනිත්‍ය ලක්ෂණ බලන්න හදනවා කියන්නේම ඒක නොදකින් නොපතන් නොදොමකින් කියන එක තමයි. ඒ අනිත්‍ය ලක්ෂණ පේන වෙලාවදී එහෙම වෙන්න ඕනේ පේන්න පුළුවන්. ඒ නිසා අනිත්‍ය ලක්ෂණේ බලන්න යන්න එපා. එතකොට එක්ක කවුරු හරි මරන්න හිතන නැත්නම් සීදී නසා ගන්න හිතනවා. ඒක නිතර කලබල වෙන්න ඕනේ නැහැ. අනිත්‍ය ලක්ෂණේ පේන එක නම් මොකද අනිත්‍යතාවයේ ලෝකේ බුදු කෙනෙක් පහරුණක් නැතුණක් තියෙනවා. ඒක පේනවා යම් යම් නිමිති වලින්. ඒක නැවත නැවත දක්නාසලුව අනිච්චානුපස්සනාව කරන්න පුළුවන් පෙන්වන්නට පස්සේ. අනිත් ලක්ෂණය බලන්න යනවා කියලා කියන්නේම මොකද්ද ද්වේෂයක් හටගෙන තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම සංඝයා වහන්සේලා අතර පැවිදි වෙච්ච අය අතර භාවනා කරන අය අතර මේ ද්වේෂයේ හැම තැනම පේන්න තියෙනවා. මොන දේ වුණත් නුරුස්නා ගතිය එනවා. ඒ නිසා සතිය පිහිටවපු හැම දිනාටම නුරුස්නා ගතිය තියෙනවා. බින්දට මේ බල්ලෙක් බිරුවට ප්‍රශ්නයක් නැහැ. වැස්සක් වැස්සට කැස්සක් කැස්සට ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ගියාම බල්ල පුරන තහන, වහින්න තහන, කහින්න තහන, මැස්තු ඉන්න තහන, ඒ තරම්ම නුරුස්නා ගතියන. හැබැයි කොහොඳ ඌ රෝග ලක්ෂණයක්. යන් ලැබි වෙඩිට බහැලා. හැබැයි හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. වේදනාවක් එනකොට අනිචං අනිචං අනිචං අනිචං කියන නද්දකින් නොපතන් නොදොමකින් තමයි. ඒ <laughs> කියනකොට මට hina යනවා. ඉතින් මං ඉතින් කියනවා කමන්නේ ඒකෙන් නැති වෙනව නම් කරගෙන යන්න. හැබැයි යොදන ලේස වශයෙන් ද්වේෂය තියෙන. නිසා අනිච්ච නැතුව අනිත්‍ය ලක්ෂණය බලන්න යන්න එපා. ඒක පේන ක්‍රමයක් බුදුහාමුදුර හදලා දීලා තියෙනවා. මම දේශනා මම හිතන්නේ 26ක් විතර කරාවේ සතිපට්ඨානය පිළිබඳව මේ මැටි අම්බල පන්ති ගිහිල්ලා ඒක උපාතකම්ම කෙනෙක් කියනවා ඔබ වහන්සේගේ දේශනා එකකවත් අනිච්ච දුක්ඛ ගණත්තක් නැහැ. මුළු සතිපට්ඨානෙම නැහැ. ඊකේ තියෙන බොහොම ලස්සන දෙයක්, සුන්දර දෙයක්. ඉතින් අපි බලන්නෙම අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා නිකටල්ලි තියාන භාවනා කරනවා. මෙච්චර ලස්සනට hina වෙච්ච බුදුහාමතුරු. මෙච්චර සුන්දර ගමනක් ගිය සුගතයන් වහන්සේ පිටිපස්සේ යනවා අනිච්චන් දුක්ඛන් කිය කියා. එනිසා ඒක තේරෙයි බය වෙන්න එපා. අරමුණ දිහා හොඳට සමීප බලනකොට වෙන වෙන වැටෙන දෙයක් නැහැ. ධාතු මනසිකාරය දැක්කොත් වෙන වැටෙන දෙයක් නැහැ. ඒකට කියන්නේ බලනවා කියලා නෙවෙයි, පේනවායි කියලා. සයින්ස් ප්‍රශ්න අවසానයි අර දරුවගේ කොලේ ඔබේ දරුවා ගැන කියන එක වෙලා තියෙන ඊළඟ ඔය ඔප එකක් මට ඊමේල් එකේ එවලා තිබුණා. ඉතින් මම ඒක කියවනවා අපි කොච්චරක් පටලවාගෙන තියෙනවද මේ පොඩි ළමයි කොච්චර ලස්සනට මේ කාරණාව තේරුම් අරගෙන තියෙනවද කියලා මම දැන් මේ ප්‍රශ්නේ දේශ මේ කියවන ආමතුත් එක පිළිගන්නවත් දන්නේ නැහැ මූණ අට කරගෙන කියවයිද දන්නේ නැහැ hina වෙලා කියෝ සවින්නාස මේ ඒක කුටියේ තියෙන්නේ මම අරගෙන එන්න බෑදෙන්න බෑදෙන්න බෑ එහෙම කරන්න බෑ ඒකට දඬුවම් කරන්න වෙනවා සමා වෙන්න කොච්චර වෙලා යනවද විනාඩි එකමාරක් හරි ඒක අන්තිමට ඒ ළමයි ස්තුති කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මේ මේක කියලා දුන්නාට ස්තුති කියලා. හැබැයි මට නෙවෙයි ඒක. ඒ වරදොල තීරුම් ගන්න එපා. ඒ වෙන තැනක වෙච්චි මේ විස්තරයක් අවු අටේ පන්ති ළමයි එක දවසක් අදිෂ්ඨාන කරනවා මුළු දවසම සතියින් ඉන්න. ඉඳලි වෙලේ වෙච්ච දේ සටහන් කරලා වෙනවා. මේ ළඟදී මට නිව්සීලන්ත වලින් ඉවලා තිබුණා එක්කෙනෙක් මගේ කමඨාන් භාවනාව මෙහෙමයි ස්වාමීන් වහන්සේ පුදුමාකාර සතුටක් තියෙනවා ආනාපාන කියලා. මම කෝක පැත්තක දාලා මෙන්න මේක කියෝපන් කියලා. මේ අටේ පන්ති ළමයා ඊට පස්සේ ගෙතන මම මේක වහාම ඉංග්‍රීසියට දැම්මා අපේ සතිපාසලට අපි ළමයින්ට ආදර්ශයක් විදිහට මේක පෙන්නනවා මෙන්න මෙන්න කමටහනක් ලියන හැටි මෙන්න සතිය පිහිටවන හැටි කොච්චර සන්තෝෂෙන්ද කරන්න කියලා මේ ඉතින් මම මේ යන යන දන ඕක කියවනවා ඒක හරි නෑ ඒ ළමයාගේ පැත්තෙන් බලනකොට ඒක ඒ ළමයාට කරන අසාධාරණයක් නමුත් අර මුදිතාව නිසා මට හිතුණා අපි හතරවෙනි දවසේ ඉන්නේ. අපි ගොඩක් කමටහන් වාර්තා ලියලා තියෙනවා. අපි කමටහන් වාර්තා සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඒක මේ සරල විදියට නොදරුවෙක් ආන්ට ඊළම වැරදි ඇති අපි හරි ඇති ඒක වෙනම කතාවක්. අපි අහලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සිතුවා එක දවසක් අවදි වූ වෙලාවේ සිට පාසල නිම වී ගෙදර එනතුරු මම කරන සෑම කටයුත්තකදීම සතිය පිහිටුවාගෙන කයත් සමග යාළු වෙලා ඒ දවස ගත කිරීමට. ඒ අනුව 2018 3යි 7 වන දින සතියෙන් දවස ගත කළ අයුරුයි මේ. උදේ 5:30ට මම අවදි වුනිමි. මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මම දත් මදින වේලාව මූණ සේදීම සතියෙන්ම කළෙමි. දත් මදින විට සෙමෙන් මදින විට ශබ්දයේද වේගයෙන් මදින විට නැගෙන ශබ්දයේද වෙනස්කම් දැනුනි. අම්මා මගේ කොණ්ඩය ගොතන වේලාව මම S2 පියාගෙන හුස්ම දෙස බැලුවෙමි. ආශ්වාසය දීර්ඝවත් ප්‍රශ්වාසය කෙටි ලෙසත් දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස නාසයේ උඩු කෙළවරත් පහලත් වදින බව දැනුනි. අම්මා හරි කියලා කියන විට මම සතියෙන් මිදුනිමි. මල් වට්ටියට මල් කඩන අතරතුර අම්මා මට බත් කැව්වා. මල් වට්ටියට සමන් පිච්ච මල් කැඩුවෙමි. සෑම මලකම පෙති සමාන නොවිය. පෙති හතක් හෝ අට බැගින් තිබුණි. මල් අසුරන අතරතුර මම බත් කටවල් හතරක් කෑවෙමි. මම පාසල් යාමට අම්මාගේ දෙපා වැන්දෙමි. අම්මා මගේ මුහුණ සිඹින විට ඇයගේ දෙයත්වල සිසිල් බවත් අම්මාගේ මුවේ උණුසුම් බවත් මගේ මුවට දැනුනි. වෙනදා මට එය නොදැනුනි. මම ගෙදර සිට වාහනයට නගින්නට යන විට ගමන් කරන පියවර ගණන් කර ගියමි. වාහනයට නගින විට පියවර 31ක් ලෙස ගණුනි. නිවසේ සිට පාසලට යනතෙක් මාර්ගයේ ඇති වංගු ගණන සතියෙන් යුක්තව යුක්තවම යුතුවම ගණන් කළෙමි. වංගු 27ක් විය. පාසල ළඟදී වාහනය නතර කෙරුණි. ගේට්ටුව ළඟ සිට වෙනදා යාළුවොත් එක්ක දුවගෙන ගියත් අද දින මා ඊටමත් සැහැල්ලුවෙන් ඇවිදිනවා කියන අරමුණින් පියවර ගණන් කර ගියමි. පන්තියට ඇතුල්වන විට පියවර ගණන 51කි. උදේ රැස්වීමට සක්මන වම දකුණ වශයෙන් ගියෙමි. උගන්වන විෂය කරුණු සෙල්ලම් කරන වේලාව සතියෙන්ම කළෙමි. පාසල නිමවීමට සීනුව නාදවිය. වෙනදා ගේට්ටුව ළඟට තරඟයට දිවීම වෙනුවට සතිය පිහිටුවාගෙන නැවතත් පියවර ගණන් කරමින් වාහනයට නැග්ගෙමි. පුදුමයකි. උදේ ගමන් කළ පියවරවල ප්‍රමාණය එක හා සමාන විය. ගෙදරට පාතැබූ විට වෙනදා තිබූ වෙහෙස පීඩා වෙනුවට ඊටමත් සැහැල්ලු බවක් දැනුණා. මම කාමරයට ගොස් මගේ සපත්තු ගලවා මේස් ඉවත් කර දෙපා පොළවට තද කෙලිමි. දහඩිය දමා තිබූ දෙපා වලට පොළවේ ස්පර්ශය ඊතා සිසිල් බවක් දැනුනි. මම නැගිට කාමරය තුලම එහා මෙහා සක්මන් කෙලිමි. දෙපතුල් වලට ඊටමත් සිසිල් බවක් මුල් පියවර තුල තිබුණත් ටික ටික පතුල් වලට උණුසුම දැනෙන්නට විය. අම්මා මට බත් කවන විට බත් කටවල් වල වෙනදා නොතිබූ ලුණු රස, ඇඹුල් රස, කිරි රස මට හොඳින් දැනුනි. අවසාන බත් මම ගොඩක් වෙලා සපමින් එහි රසය අවසානයේ තෙක් බැලුවෙමි. එහි අවසානය පැණි රස බව දැනුණා. එවිට මට මතකයට ආවේ විද්‍යා පාඩමයි. බත්වල වැඩිපුර ඇත්තේ පිෂ්ඨය බවත් එහි සීනි ප්‍රමාණය වැඩි බවත්ය. ඒ නිසා මට පැණි රස දැනුනි. මගේ සිතේ සැහැල්ලු බව මනස ප්‍රබෝධමත් කළා. මම එය කළ හැම වැඩක් සමගම යාළු වෙලා ඒ දේවල් කළා. පිටතින් එන බාධා බාධාවක් කියලා හිතුවේ නැහැ. බාධාවක් වගේ එනකොට මම සතිමත් බව ශක්තිමත් කරගත්තා. මේ මගින් මා දැනුවත් වූයේ ඕනෑම වේලාවක් ඕන ඕනෑම වේලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩක් කරන වේලාවේදී සතිමත් විය හැකිය. අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී සිහියත් නුවණත් වීරියත් පමණක් බවයි. තෙරුවන් සරණයි. මට සතිමත් බව කියා දුන් ඔබ වහන්සේට ගොඩාක් පිං දීර්ඝායු වේවා. හිමංසා දෙව්මිනි 8 වසර. ඒක නිකන් මේ ආදර්ශ පාඩයකට ලියලා තියෙන්නේ. ඉතින් පොඩි ළමයෙකුට මේක හරියට කියලා දුන්නොත් කොච්චර ඉක්මනට ඒක අල්ලනවද? ඇල්ලුවට වැඩිය ඒ ළමයාගේ හෙලි කරන වෙලාවේ ඔච්චර निराවුල්ද කියලා. කිසිම තැනක කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අහන ඉන්න කෙනාට සාන්තියක් ඇති කරලා දෙනවා කියන කතාවෙන් මට හරි තෑල්ලුයි. මම හරි ජොලිය වැඩේ කරන්නේ. ඉන ඕනෙම දෙයක් සතිය පවත්වන්න පුළුවන්. ඉතින් ඒ ළමයෙකුට කියලා දුන්නා සක්මන් කරන හැටි කියලා දෙන්න කියලා විනාඩි 4යි ගන්නෙ. ඕනේ නාකියෙකුට ඕනේ නාකිච්චෙකුට කියලා දෙන විනාඩි 4ෙන් ප්‍රශ්න අහන්න නැති වෙන මට්ටමට. දැන් මම කියලා දෙන්නේ කිව්වොත් පැය 4ක් කිව්වත් ප්‍රශ්න අහනවා. සක්මන් පරියන්කයට ගිහිල්ලා ඉඳ කිව්වොත් එළමේ කාට හරි කියලා දෙන්නේ ඔච්චර දිග දුක පාඩම් මොකුත් නැහැ. කිව්වට පස්සේ එළමේ ප්‍රශ්න අහන්නත් බෑ. මොකද අහන්නේ මේ අටේ පන්ති ළමෙක් ගින්නේ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට මොකද වෙලා තියෙන්නේ? ඔයලා ඔය ඔය මම මං ගියා නිදාස් මන්දිරේ ගිය වෙලාවේදී උද්දටම හිරිමල් කෙල්ලක්. මං ගානටමයිත් එක තක්පම් කරනවා. විශාල පිරිසත් එක මම ඉතින් මුණ දිහා බලලා ඇහුවා මේ ඔය දන්නවා සක්මන් කරන්න කියලා. මන් දන්නේ මම කො මේ භවනාද කරන්නේ මන් දන්නේ මගේ ඉඳගෙන හිටියද ඔව් මොනවද කරුවේ මන් දන්නේ ඊට පස්සේ මං කව හොඳ වැඩේ අම්මා ළඟට ගිහලා පොඩ්ඩක් අහගන්න අම්මා ඇවිල්ලා ඉන්නවා අයියෝ හන්දෑ බණ කියනකොට ළඟට දුවගෙන ඇවිල්ලා වැන්දා ඊට පස්සේ මං එතකොටම අම්මත් ඇවිල්ලා වැන්දා මං අර මෙයා ධම්ම කියලා නෑ නෑ මගේ අම්මා නෙවෙයි මගේම තමයි අර ඉන්නේ කියලා පෙන්නකොට සේ අම්මා ආවා. ඊට මම මේ දරුවට පොඩ්ඩක් කියලා දෙන්න. මෙච්චර දුර ඇවිල්ලා ළමා සාරියක් ඇඳගෙන මේ කරනවා සක්මන් කරන්නේ කොහොමද? හරියන් කරන්නේ කොහොමද? ඒතකොට ඒ ළමයා කියනවා ළමයා කියන්නේ ළමයාගේ අම්මා ස්වාමීන් වහන්සේ මම මුස්ලිම්. මම මේකට ඇවිල්ලා මාස 3ක්වත් නැහැ. මම කො මම මේක නෙවෙයිනේ ඇහුවේ උඹෙන්. උඹෙන් ඇහුවේ මේ පොඩි දරුවට සක්මන් කරන්න හැටි කියලා දීපන් කියලා. උඹ මුස්ලිම් වුණත් මිනිස්සෙන්නේ. එන්නේ නැහැ මං ට්‍රීට්මන්ට් මං ඉල්ලා ගන්නවා. මං පොඩි කාටත් කියලා දෙන්නම්. අන්න එහෙම ළමයි කියලා දෙනවා නම් ඔය කොන්ෆරන්ස් එක තිබ්බ වෙලාවේ නුවර ජාත්‍යන්තර ඔක්කොම ආපු වෙලාවේ සක්මන් කරන්නටි කියලා දුන්නේ පොඩි ළමයි ටික. මයික් එක අතර ගත්තා ඔක්කොටම ගා පිටින් බහින්න කියලා. ලෑස්ති කරලා තිබුණේ පොඩි ළමයි ටික තමයි සක්මන්. ඉතින් කාට ප්‍රශ්න අහන්න ලැජ්ජයි. එයි මේ කියලා දෙන්නේ පොඩි උන් උමුත් සක්මන් කරනවා. ඉතින් ඒක නිසා ඒ ළමා වයසේදී මේක කියලා දෙන එක මේ සංඝයා වහන්සේලා මට අනුකම්පා කරන්න. තම තමන් ඉන්න තැන්වල පොඩි පිරිවෙන් වල ඉන්න පොඩි හාමුදුරු ටික මට දෙන්න. අපි ඔක්කොම එකතු වෙලා අපි පොඩි හාමුදුරන දෙමු. අපි මං ගියා අස්කිරි පන්සලේ මහ පන්සලේ මහනුවර 300ක් හිටියා. පිරියෙන් පොඩි හාමුදුරු. අපි පැය දෙකක් විතර අරගෙන වරුසාවේ සක්මන් කරලා පරියන්ක කරලා ආසයි බලන්න. ආසයි බලන්න ගමක්නේ පොඩි එකෙක් පොඩි ආමසු පැටියෙක් කියන්නේ ගමක්නේ. ඊට පස්සේ මං කව පොඩ්ඩක් කතා කරන්න කියලා. එතකොට අර 10 වෙනි පන්තියේ වගේ ඉන්න ආමසු කෙනෙක් කතා කරා. මං කව ආමසුනේ ඒක නෙමෙයි වැදගත්. මට මේ පුංචි මහාමසු කෙනෙක් කතා කරනවා අහන්න ආසයි. ආමසු කෙනෙක් කියන්නේ සිංහ පැටියෙක්. බය වෙන්න එපා. කෙලිම මයික් එක ගන්න කතා කරන්න කියලා. අනේ ආවා ඉස්සරහට දොඩංගෙඩි දෙයක් විතරුව සෑති පොඩි ආමසු කෙනෙක් දුන්න කතාවක් මම පැවිදි වෙන්න ඉස්සෙල්ලත් භාවනා කර හිටියේ ස්වාංශේ පැවිදි වුණාට පස්සේ භාවනාවක් නැහැ. ඔබ වහන්සේ තමයි ඇවිල්ලා අපේ සහෝදර 300 නමකට භාවනාව කියලා දුන්නේ. ඔබ වහන්සේට තිසරණ සරණ වේවා. අපි අද ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒතර පිටිවෙනේ ලොකු ආමසොත් අහාගෙන ඉන්නවා. ඒ කට්ටිය කතා කරන්න ගියාම හරිම වෙනස්. ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේක කොහොම හරි අපේ දෙවෙනි પરම්පරාවට අපිට ඉති ළමයි නැහනේ. ඉන්න ළමයි ටිකට මේක දෙන්න ඕනේ. ඉස්කෝල ළමයින්ට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ කමඨාන් සුද්ධ කරනකොට පොඩි උන්ගේ කමඨාන් සුද්ධ කිරීම අපි කරන්නේ භවනා කියලා දෙලා කොලයක් අතර දීලා කියනවා ලියන්න කියලා. කඩුවෙලට එන්න වඩින්න කැමති නම් අපි 10 10 11 දෙකේම සති කඳවුරු දෙකක් තියෙනවා. කඳවුරක් තියෙනවා ළමයි නතර කරගෙන අපිත් නතර වෙලා කරන. ඒ ළමයි කමඨාන් සුද්ධ කරන්නේ කවියෙන්. සක්මන් කරනකොට මට වම වැටුනේ මෙහෙමයි දකුණ වැටුනේ මෙහෙමයි අනේ ස්වාමීන් වහන්සේ සතිය කියලා අපි හිතාන හිටිය ඔච්චර කල් සඳංගාරුවාද පදාද ප්‍රාස්පන්ද සිකුරාද දැනුයි දන්නේ මේ මම දැන් මෙතන කියන එක අනේ කොච්චර ලේසි දෙයක කරන්න කියලා දැන් කවි පොත් දෙකක් අච්චු ගැහුවා පොඩි උන්ගේ කවි මඩු එනිසා අපි භාවනා දිහා අලුතෙන් බලමු භාවනා කියන එක නෙමෙයි සතිය සතියට අලුතෙන් බලලා මේක විනෝදාංශයක් කරන්න හැකි තරක් වඩා ගන්න ලැබේවා. මම මෙතනින් නැත කරන අපේ සාකච්ඡාව අපි විනාඩි 35කින් නැවත එකතු වෙනවා. තුන්ට පරියන්ක භාවනා සඳහා සියලු දෙනාටම තෙරුවන් සරණයි.